ගෞරවනීය සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි අපි චාරිත්‍රානුකරණ චාරිත්‍රානුකූලව කරන බ්‍රහස්පතින්ද ධර්ම දේශනාවට වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිරුම දෙනවා ධර්ම දේශනාවට සම්පත් වෙලා සාදුකාරයක් නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඊටිච ගන්ධෝච උපද්දවෝච රෝගෝච සල්ලංච භයංච මේතං ඒතං භයං කාම ගුණේසු දිස්වායි කෝචරේ කග්ග විසාන කප්පෝති අවසරයි කරුකටේතු ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සම්මත චාරිත්‍රාක් විදියට අවුල් භාවනාවක් මේ විදියට බ්‍රහස්පතින්ද අපි රැස් වෙලා ධර්ම සාකච්ඡාවක් වශයෙන් එකතු වෙනවා. ඒකට අපි ගොඩක් වෙලාවට විපස්සනාවට ගැඹුරු වෙච්චි ධර්ම දේශනාවක් පවත්වනවා. ඉතින් මේ සඳහා අපි දරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉච්ච සූත්‍රයක් අරගෙන ඒ සූත්‍රේ මාතෘකා එකක් එකක් කරමින් සමානයකට එක ගානේ ඒ සූත්‍රයට ක්‍රමයෙන් දැස ගැනීම තමයි කරන්නේ ධර්මදේශනා මාලාවක් ධර්මදේශනාවලියක් විදිහට. ඉතින් මේ විදිහට අපි පසුගිය කාලේ සූත්‍ර රාශියක් මාතෘකා වශයෙන් ඉදිරින් ධ්‍යාන සාකච්ඡා කරලා තියෙනවා ධර්මදේශනා කරලා තියෙනවා. ඉතින් මේ අද ඉදිරින් තියාගත්ත ගාථා රත්නේ අපි උපුටාගත්තේ ඒ වගේම සර්වඥ දේශිත වටිනා සූත්‍ර රත්නය. ඒක සංග්‍රහ වෙලා තියෙන්නේ ත්‍රිපිටකයේ කුද්දක නිකාය කියන පොතට අඩංගු සුත්ත නිපාත කියන ග්‍රන්ථය. කොතක නිකාය සර්වඥ දේශිත ගැඹුරු ධර්ම රාශියක් පොඩි පොඩි කොටස් විශේෂයෙන්ම අපි දන්නා දුන ධම්මපදය ඒ වගේම රත්න සූත්‍රය අර්ණිමිත සූත්‍රය වගේ කොටස් සාමනීර ප්‍රශ්න ගොඩක් අදාළ කරුණු පුංචි පුංචි දේවල් මේකේ කියලා තියෙනවා. ඒකේ තියෙන පුංචි පොතක් තමයි කාතාවලින් හැදිච්ච පොතක් තමයි සුත්ත නිපාතේ කියන්නේ. ඒක පුදුම දාර්ශනිකයන් අතර විශේෂයෙන් බටහිර චින්තකයන් අතර ගොඩාක් විසඳගන්න බැරි ගැඹුරු ධර්ම රාශියක ආධිකාලීන භාෂාවකට පුරාණ භාෂාවකට නැකන් කියන භාෂා විලාසයක් සහිත සූත්‍ර පාඨයක් කරනවා. ඉතින් ඒකේ තමයි මේ කග්ග විසාන සූත්‍රය සඳහන් වෙන්නේ මේකේ ගාථා 40ක් විතර තියෙනවා. මේක මේ සූත්‍ර පාඨයේ මුලින් මුලින් වගේ හම්බ වෙන සූත්‍රයක්. ඉතින් ඒ එන්නත මේ සූත්‍රයේ විශේෂය තමයි මේ හැම ගාතාවක්ම හැම ගාතාවක්ම වගේ ඉවර වෙන්නේ මේ අවසාන ධ්‍රුව පදයෙන් ඒකෝචරේ කග්ග විසාන කප්පෝ මෙලෙස කඟ වේනකුගේ අඟක්සේ එකලාව හැසිරෙන්නේය ඒකෝචරේ එක්ක හැසිරෙන්නේය සුද්ධකලාව හැසිරෙන්නේ කොහොමද කග්ග විසාන කප්පෝ කඟ විස කඟ වේනගේ අඟ වගේ මේක කඟ වේනගේ අඟ තමයි ලෝකේ තියෙන එකම අඟ ධනි අඟ ශරීරෙ මැද පිහිටලා තියෙන්නේ බලවත්ම අඟ අනික හැම සත්තුන්ටම අංග දෙකක් තියෙනවා. ඉතින් මේ ද්වේතාවයේ ඉක්මවල අද්වෛතයේට ස්වභාවයෙන් ලැබෙච්ච ඉන්දර්ශනය තමයි කංග වෙනගේ අංග. ඉතින් සබුත්තන් වහන්සේ මේ දෙකක් නෑ. මේකේ තියෙන මුදු පොදු මූලික ශක්තිය සත්‍යය තේරුම් ගන්නට මේ කක විසාන කංග වෙනගේ අංග උදාස් කළ මේ දර්ශනේ නිදර්ශනය කළ පෙන්නනවා හරිම අමාරුයි තේරුම් ගන්න මොකේ මොකද අපේ හිත වැඩ කරන්නේම ද්වේතාවකට අහු වෙනවා එහෙම නැත්නම් කියනවා විඥානයාගේ ප්‍රධානම කෘත්‍යය තමයි මේ ලෝකේ දෙකට බෙදලා ඒ දෙක ගැටල රජ කරන එක අපි සුද්ධ කරන්නේත් එච්චරයි වර්ග කරලා බෙදලා ඒගොල්ලෝ රණ්ඩු කරන්න ඇදලා ඒගොල්ලෝ අවතර වාසියක් ලබා ගන්නවා මේ බෙදලා ආණ්ඩු කරනවා කියන එක තමයි මේ දේශපාලනයේ තියෙන දැන්න තියෙන ප්‍රසිද්ධම කැතම ප්‍රධානම ධර්මය. ඒක තියෙන්නේ විඥානේ. විඥානේ කෘත්‍ය ඒක තමයි මේක දෙකට බෙදලා ඒ දෙක ගැටලා විඥානේ පැත්තකට වෙලා උරෝ කැකුණ ගන්නකොට අබං කුකුලන්ට මගුල් වගේ විඥානය මායාව ගෙනියනවා. බුදුසජාණන්සේ විඥාන මායාව පෙන්වන්න මේ දෙකකට බෙදන්න ඉස්සෙල්ලා ප්‍රාග් අවධියට ගෙනියනවා. හිත එතකොට විඥාණයට ඒ මායාව කරගන්න බෑ. එතන තමයි බුදුචාන් වහන්සේ දකින්න මධ්‍යම ප්‍රතිපදාව. එතන තමයි සර්වචනස දකින්න නොසලන මනස. එතෙන් තමයි සර්වචන දකින්න සාදී ගුණය පෙන්වන්නේ. ඉතින් ඒක පු탁ඥයකට හිතන්නත් තමයි. පු탁ඥය හැම වෙලාවෙම කල්පනා කරන්නේ දෙපිලකට බෙදලා ඒ දෙපිල අතර බෙදීමත් එකම ගැටමක් ඇති වෙනවා. ඒ ගැටමට තමගේ කාලය නාස්ති කරලා ඒ මතින් ආසාව ආතතියක් ඇති කරගෙන ඒ මතින් අසහනයක් ඇති කරන මේ අසහනයට බාහිර බේත් වෙමින් নানা ආකාර ක්‍රම විදි හොයමින් කාලේ නාස්ති කිරීමක් අද්වෛතයේ පැත්තෙන් බලනවා. නමුත් කාම ලෝකයේ ඉන්න කෙනාට වෙන්නේ අද්වෛතයේ කාලේ නාස්ති කිරීමක්. මෙච්ච ලැබිච්ච වටිනා කාලේ වටිනා මනුෂකම වටිනා දේවල් පැත්තක තියලා මේ භ්‍රමචර්ය ජීවිත රකින්නවා. කාම ගුණේ විඳින්නේ නැහැ. ඇහ කන දිව නාසය පිනවන්නේ නැහැ. මේ අද්වෛතයකට වැටෙන්න හදනවා. පේන දෙයකට නම් තව කමක් නැහැ. මේ නොපේන අද්වෛතයකට එතාදී ගුණයකට නොසැලෙන මනසකට වැටි බුදුන්ටයි කියනකොට අපිට වැඩක් නැහැ. අපි ඔය පැත්තකටලා අපේ පුද්ගලික සැපයක් වෙනගනිමු කියලා අර විඥානයේ දෙන ගොඩ පෙරක දෝරුමට කමට විඥානයේ ලනුව කාලා ජීවත් වෙන තමයි කාමගුණය කියන්නේ. කාමභෝගීන් කියලා කියන්නේ. ඉතින් ඒ කාමගුණ භෝගීන් ඉන්න පිළිසකට මේ කම්බුසම සූත්‍රය හරහා සර්වඥාන්සේ සතුටට අදහසක් ඉදිරිපත් කරනවා. ඒක තේරෙනවද නොතේරෙනවද කියන එක වෙනම ප්‍රශ්නයක්. නමුත් ඒක නිතින් සර්වඥාන්සේ යුතුයකම ඒකනේ සර්වචනාංශේ පණිවිඩය ඉතින් සර්වචනාංශේ දේශනා කරපු දේවල් ඒ වකට හිටපු මේ මහරහතන් වහන්සේලා වටිනාකම දැනගෙන ඇලපිල්ලක් කිස්පිල්ලක් අත්විඳස් නොකර හේමම අපි අතින් අතට පාස් කළා දැන් අපි අවුරුදු 2600කට පස්සේ නැවත පොත දිගහැරලා අපි වචනාර්ථ ගන්න හදනකොට අපිට තේරෙන්න පටන් ගන්නවා ඒක වචනාර්ථයන් ප්‍රමාණයකට තේරුණත් ඒ ගම්ම්‍යාර්ථයට දෙන්න හදන පණිවිඩයට යන්න මොකද්ද ඇලර්ජික් ගතියක් තියෙනවා. ආපත්‍ය ගතියක් තියෙනවා. ඒක හිත වැටෙන ගතියක් තියෙනවා. ඒක කිලිපොන ගතියක් තියෙනවා. ඒක නිදිමත කරන ගතියක් තියෙනවා. පස්සද්ධ ගතියක් තියෙනවා. ඉතින් ඒ අතින් බලනකොට ඒ කිලිපොන ගතිය වැඩියෙන්ම තියෙන සූත්‍රය කියලා මේකේ තයි සූත්‍ර පිටකේ. තේරුම් ගන්නම බෑ. තේරුම් ගන්න බැරි තරම්ම අපි කාම ගුණේ ඉන්නේ. කාම ගුණට අදාළ හේතු කාරණා හොයමින් කාම ගුණට අයිති දේවල් රණ්ඩු කරමින් ඒ අනුව ජය ගනිමින් එකිනෙකා පරිමින් යන ජීවිතයේ අර ਸਰවඥාංශ පෙන්වන පුතාදී ගුණය ඉස්මතු වෙනකොට අපිට කරප්පා. අපිට ඇඟ ඇලර්ජික් වෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක දිහා බලනකොට ඒ මේවා අහනකොට ඇඟ කිලිපොළන ගතිය ධර්මතාවයක් තියෙනවා. ඒක හරි ලස්සනයි. ඒක බලනකොට ඕනම කෙනෙකුට ඒකට ඇති වෙන ප්‍රතික්‍රියාව දිහා බැලුවාම මේක ලස්සන ධර්මතාවයක් වෙනවා. කාටවත් එක වසන් ගන්න බෑ. වසන් ගන්න හැදෙට හරියන්නේ නැහැ. ඊට පස්සේ ඒක දිහා බලන ඉන්නකොට මේක ඉතින් බුදුහාමුදුරු ඉන්න කාලෙත් මේ විදිහටම තියෙන්න ඇති. දැන් අවුරුදු 2000 ඊට පස්සෙත් මේක තියෙනවා. ඉතින් ඒක නිසා ඒක ආධාරණ අයගේ යෙදෙන අයගේ තියෙන ප්‍රතික්‍රියා. නැත්නම් ඒකට එන මේ කරප්පම් ගතිය තමන්ගේ ඇඟෙන් එන කරප්පම් ගතිය, ආකල්ප වෙන කරප්පම් ගතිය තේරුම් කරලා ගත්තොත් දෙකක් තේරුම් ගන්නවා. මහජනතාව කාමභෝගී පිරිස මේකට දක්වන කරප්පන් ගතියත් මගේ ඇඟේ තියෙනවා. අද මගේ චිත්ත සංතානේ තියෙනවා. හැබැයි මේ බුදුහමෝ පෙන්වන්න හදන කාරණාවකට පක්ෂ ගතියකුත් තියෙනවා. මෙතනත් එකක් වෙනවා. අර පිළිගන්න පැත්තක් තියෙනවා. කියන කාරණා පිළිගන්න ඕන ගැටෙත් එන එකයි මේ සුදු ඇඳගෙන ආරණ්‍යයකට වෙලා ඉන්නේ. නමුත් ඒක කරගෙන යන්න බෑ. කය ඉඩ දෙන්නේ නැහැ. හිතේ තර්ක ඉඩ දෙන්නේ නැහැ. මේ පැත්තකුත් තියෙන නිසා මේ ඇතුළෙමත් තියෙනවා. මේ දෙකට බෙදෙන ගැතියක්. ඉතින් මේ බණ කියන වෙලාවේදී මේ දෙකට බෙදෙන ගැටි එකක්වත් යටපත් කරන්න කියන්නේ. දෙකේ හැටි ඒක ස්වභාවය. නමුත් අපි උත්සාහ කරනවා සාමූහික ප්‍රයත්නයක් දාලා අර බුද්ධ වචනය බුදුහාමෝ දෙන්න හද ගම්ම්‍යාර්ථය අපි මේ වගේ පිළිසක මේ වගේ තැනක මේ වගේ සීලක පිළිසක පිළිසකක් ඉඳගෙන ඉත පොඩ්ඩක් අද්දලා දීලා හිත ඇතුලේ මේක හොඳට මේ දිරව ගන්න තීරුම් ගන්න තත්ත්වකට ඇති කරගන්න. ඉතින් එතකොට ධර්ම රසයක් මතුවෙනවා. සමහරෙකට. කියන්නේ බෑ. ඉතින් ඒ නිසා අපි බලන්නේ මේ තවචනංශ මේ ගාථාවෙත් අන්තිමට පෙන්නේ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ වෙන සංග්‍රේණති අංගක්ෂේ එකලාව හැසිරෙන්නේය මෙචයි අවසානයේ මේ කොහොම එකතු කරලා ඉතින් තමයි ගෙනියන හදා. ඉතින් ඒකට ගාථා තුනක් ඊට පෙර ආතු එනවා. ඊ තීච ගණ්ඩෝච උපද්දවෝච රෝගෝච සල්ලංච භයංච මේතං ඒතං භයං කාම ගුමේසු දිස්වා ඒකෝචරේ කග්ග විසාන කප්පෝ ඉතින් ලයිස්ට් ඔෆ් වෙනවා ඊයේ කියලා එහෙම නැත්නම් අපි කියන අපේ ඉරේ ආගන්තුක වගේ එන එන මේ දුක් කරදර අකුසල දැන් පීඩා චිත්ත පීඩා අසහන මේවා පරණ ඇති කරගත්ත කාමයක කාමතුාලික සරණ ඉතින් වෙනකොට ඒ කෙනාට කාමයේ වශයෙන් පේන්නේ නැහැ පිළීමක් තැවීමක් වශයෙන් තමයි පේන්නේ. නමුත් කාමයාගේම එක ස්වરૂපයක් ඒකද විකෘතියක් කියලා. ඒ නිසා කාමයට කියන එක නමක් තමයි මේ ආගන්තුක දුක් පීඩා රෝග අකුසල කොටස් අපි කොච්චර පිසු ජීවිතයකට කරත් ඒක. සර්වචන් වහන්සේටත් දුන්නාට පස්සේ ඔතේලිය වෙලා තියෙන ලෙඩ 12ක් ඇවිල්ලා තියෙනවා. කොක්කෙපයි දුවාලා ඉසි කැක්කුම් කොත් දෙකක්කුම් කාශයකට අපි හිතන්නේ මේ සිල් ගත්තාමවත් ඉසි කැක්කුමක් කෙනෙක් වැරදි කියලා. එහෙම වෙන්න බෑ අපි දන් දෙන්න නිසා සිල් රකින්න නිසා අපි බුදු රැස් වී දෙන්න ඕනේ අපිට දෙවිසක් මහා පුරුෂ ලක්ෂණ පහළ වෙන්න ඕනේ මහා පුරුෂ ගති පහළ වෙන්න ඕනේ කියලා අපි හිතන මේ ඉන්දියාප්පන් දානයක් තියෙනවා. ඒව හරියන්නේ නෑ. ඒ ඉන්දියාප්පන් දාන වලට පස්සේ කරපේවා ඊතිය විදිහට කාමයාගේ ස්වરૂපයක් විදිහට ආගන්තුක අකුසල් වශයෙන් එනවා එළියට. ඉතින් ඒ වෙලාවේ අපිට හරි ලැජ්ජාවක් එනවා. අපො මෙච්චර මේ සිල් ලකිනවා අපි ඒකට ගිහිල්ලා අනෙක් සාමාන්‍ය දුක් විඳින අය අතර මොකක්ද අපි වෙන්න තියෙන්නේ? අපි කොහොමද ඒගොල්ලන්ට සාධාරණීකරණය කරන්නේ? ඉතින් ඒගොල්ලෝ වල අපරත් කරන අපෙන් නම් ගෙදර යනවා රැස්වීදී කියලා. මොන පිසු රැස්වී දෙන්න ඩාඩියක් තමයි ගහන්නේ. ඒගොල්ලෝ කියන අපිත් ඩාඩියම ගහනවා. ඒක මොකක්ද උඹලා බාන කොල්ලන්ට වැඩි. මොකක්ද උඹලා දන් දීපේ කටි වැඩි. මොකක්ද උඹලා සිල් ලකුපති වැඩි. ඉතින් ඒ නිසා මේ දන්නේ නැති කෙනා අර කුංචි ධර්මක වැත්තට ආවජන කරපු ගමන් අවස්ථානුකූලව නැත්නම් අවස්ථාවාදී විශාල දේවල් අපේක්ෂා කරනවා. අන්නේ අපේක්ෂා කරන කෙනාගේ කොළමොළ ගති කඩන්ඩ තියෙන ධර්මතාවයක් තමයි ඊටිය කියලා කියන්නේ කාමයාගේම ගතිය ආගන්තුක අකුසල භාගිය නැත්නම් ව්‍යසනයෙන්ද පටන් ගන්නවා. එකක් කියත හැකි දන් දෙන්න හදනකොට සිල් ලකින්න හදන භාවනා කරන ගියාට පස්සේ මේ ව්‍යසන වැඩි වෙනවා. වැඩි වෙනවා. කාටවත් හිතන්න බෑ. ඉතින් ඒ නිසා භාවනාවට යන එක්කනට ඇතුළෙත් උත්තරයක් දී ගන්න වෙනවා. ඇතුළෙත් උත්තර දී ගන්න වෙන පස්සේ මුලින් හිතාගෙන ඉන්න මේ භාවනාවට ගිය ගමන් සියල්ල තනිපෙයි කියලානේ. උගදෙනෙක් හිතනවා ඊට පස්සේ පැවිදි වෙච්චාම ඔක්කොම ඉවරයි කියලා. වා මුතක తీරුවා. පැවිදි වෙන කියලා මොකක් කරන්නේ. ප්‍රශ්න වැඩි වෙනවා. ඒකාන්තයෙන්ම ප්‍රශ්න වැඩි වෙනවා. ඉතින් ඒ නිසා මේ සංඝයාට වඳින්නේ එහෙම ප්‍රශ්න වැඩි වෙලා තියෙද්දිත් අනේ මේගොල්ලෝ තාම දියුදරින්නේ නැහැ. එච්චරයි. එහෙම නැත්නම් භාවනා කරන්න ගියයි කියලා මොකක්වත් අඩු වෙන්නේ. ඒ මොකද හේතුව මේ ආගන්තුක අකුසල. එහෙම නැත්නම් මේ අනේක ව්‍යසන පරණ කාම ගුණයන්දී ඒ වෙලාවේ විපාක නොදිච්ච දේවල් දිගට එනවා. ඒක නිසා කාමයටම ඊටි කියන නමක් පාවිච්චි කරනවා. ඒව රජුන්ටත් එනවා, හිඟන්නටත් එනවා. දොස්තරටත් එනවා, ලෙඩටත් එනවා. ගුරුවරුන්ටත් එනවා, ශිෂ්‍යයන්ටත් එනවා. දෙමාපියන්ටත් එනවා, දරුවන්ටත් එනවා. කිසිම කෙනෙකුට ඒකේ පාලනයක් නැහැ. මොකද අපේ කරන account balance එක කවුරක්වත් දන්නේ නැහැ. බැංකුවේ මොනවද තියෙනවද කියලා අපි දන්නේ නැහැ. කරනකොට කෑවේ කරන කාලට කාල මීරිය මීතේ විඳින කාලට දුක් ඇති වෙයි ගිනිසේ කියලානේ සීමාවක් නැතුවනේ කරේ. දැන් අපි පරිතද කරන සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වකින්න හදන්නේ. ඉතින් ඒකට අනිවාර්යම අවස්ථාවාදීව තමයි සුචිතවාදීකට පිටලා මට කරදර එන්නත් එපා සීල දෙන ඉදිරියට මට සාධු චර්යාවක් අඟපාන්න පුළුවන් වෙයි කියලා උගෝදනේ කන්දිරා. ඒත් එහෙම එකක් ඒක තියෙනවා <clears throat> අනික් ආගම් වල තියෙන මේ පූජා විදි වලින් ඇඳුම් පැළඳින් වලින් පූජක පක්ෂයක් හැදිලා ඒ පූජක පක්ෂයේ සෙනග ඉදිරියට පෙනී හිටින්න නිකන් දිවි ලෝකෙන් බහම කෙනා වගේ. ඒකෙන් තමයි ආගම් පතුරලා. උදේජනනාසේ නෙමෙයි කියලා කියන්නේ පැතුරින් බිමට බහපන් සංඝයාවයන් යෝගාවචරිකයන් කවුරුහරි සම්බන්ධන බඩක් ආවා. එළදෙන වැටක බුදියපන් මේ වැඩේ කරගනි මාන්නකාරකම අඩු කරනවා. අධීක නැතිලා තමයි අපේ සංඥා වාංශයට යන්නේ නමක් පාරි නැතිලා තියෙන්නේ. ඒක දන්නේ නැහැ. එයා කටි අඳිනවා. ආපුංචේ දේ මොකද වෙන්නේ? මේ ආගමික නායකයන් වෙන්න හදනවා. තමන්ගේ ජීවිතයත් නායකකම ගන්න බැරුව තමන්ගේ ශීල ශික්ෂා සමාජ ශික්ෂා පත්‍යා ශික්ෂා නැතිව ඒ සමාජශීලී ගත කර ජීවිතයක් ගත කරන්න ගිහිල්ලා රඟපෑමට ගිය ගමන් ඉතින් ඊට පස්සේ දෙවැත්තෙන් පත්තු කරවගේ වෙහෙස. තමන්ගේ මහානකම කරගන්න හම්බෙන්නේ නැහැ. යෝගාචරයටත් එච්චරයි යෝගාචර දැනගන්න ඕනේ ආධුනික මනසක් නියතමානී මනසක් ඇති කරගන්න මේ අනින ටොක්ක්ක් වගේ තමයි ඊතිය මේ පරණ අකුසල කර්ම ආගන්තුකෝ පැමිණිලා නැවත අපකාර වේදනාවක් කියලා දෙනවා ඉතින් යා දැනගන්න ඕනේ මේ ඒ අකුසල් එන එක වළක්වන්න ප්‍රශ්නයටවත් බුදුන්වත් කාටවත් බෑ එනිසා ඒක දැනගෙන ඒ තියෙද්දි ශ්‍රද්ධාව විදියේ සති සමාධි ප්‍රඥා වඩන්න නම් නියතමානිකම තියෙනවා ඉතින් ඒ වගේම <clears throat> මේ ජාතක මේ කතාව එහෙම කියනවා මේ ගාතාවට නිදාන කතාවේ තියෙන්නේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් වෙච්ච පසේ බෝසතාණන් වහන්සේ නමකට වෙච්ච සිද්ධියක් නිසායි මේ ගාතාව සර්වකංශ දේශනා කරේ කියලා. ඉතින් ඒක සඳහා පරණ සිටු රජ කෙනෙකුට ජාතක දවඩංගන කියන්නේ පෙර බාරද පෙරනස පර පෙර බාරනස බ්‍රහ්ම දත්තනම් රජ කෙනෙක් රාජ්‍ය කරන සමය කියලානේ හැම ජාතක දවඩංගන්නේ. ඉතින් මේ බ්‍රහ්ම දත්ත රජ කෙනෙක් බාර බාරනස රජ කරගෙන ඉනකොට මෙයාට gaduwak gediyak ඇවිල්ලා තියෙනවා. ඒක ඉතින් බොහෝම ඡායාව වැටලා සරව ගලලා ඒ gediye කරදරේ නිසා කරන මොන දෙයක්වත් නැතුව පස්සේ එකල පැවතිච්ච ශල්්‍ය වෛද්‍යවරු ගැටවගනවා. ඒ කියන්නේ කිසිම ඉතිහාසයක මේ වගේ දැන් මේ කතා කරන්නේ අපේ සරුවච්චාවච කතා කරන්නේ පෙර අපේ බුදුරජාණන් වහන්සේගේ බෝසතාණන් වහන්සේ කරා. එතකොට ශල්‍ය කර්ම තිබිලා තියෙනවා. අද ශල්‍ය කර්ම දේශීය වෛද්‍ය විද්‍යාවේ නැහැ. කියනවා තැනක විදුම් පිළිසුම් කරා පමණයි ඒක ඉන්ටෙන්ඩ් අභාවයට ගියා. බටේට වෛද්‍ය විද්‍යාවේ ශල්‍ය කර්ම විශාල වශයෙන් වෛද්‍ය විද්‍යාවේ නැගී සිටීමට හේතු වෙනවා. ඒ නිසා ශල්‍ය කර්ම කියනකොටම අපිට බටහිර වෛද්‍ය විද්‍යාවක් මතක් වෙන්නේ. ඔක කතාව ඒක නෙවෙයි. මේ ඔක්කොම ආයුර්වේද ධර්මයෙන් නමුත් අපිට විස බීජ නාශන ක්‍රමයේ සහ සීනති කිරීමේ ක්‍රම දෙක නැති නිසා අපේ ශල්‍ය කර්ම වැඩුන්නේ නැහැ. ශල්‍ය කර්ම වැඩෙන්න විස බීජ නාශනය අවශ්‍යයි. ශල්‍යගාරේ විස බීජ නාශන ක්‍රමය ඒ වගේම ලෙඩා සීමුර්ජා කිරීම අවශ්‍යයි. එදා ශල්‍ය කර්ම කරලා තියෙන්නේ ලෙඩා විස බීජ නාශනය කරලා නෙවෙයි සීනති කරලා නෙවෙයි. ඒ නිසා මේ රජුරණ කියලා කියනවා මේකදී බලන්න ඕනේ. ඉතින් එදා දැන් අපි ලෙඩාගෙන් අස්සම් ගන්නවනේ ඔපරේෂන් එකට ඉස්සෙල්ලා අසාර්ථක වුණත් වැරද්ද තමයි බාර ගන්න ඔපරේෂන් එකට අස්සම් කරයි කියලා. එදා මොකද කරලා තියෙන්නේ? වේදාට අබේ දාන දීලා තියෙන රජුරෝ කලින් මම මැරුණොත් උඹල මැරුවයි කියලා දරුවෝ මරන්නේ නැහැ කියලා. මේ රජුරෝ අස්සම් කළා දීලා තියෙන වේදාට අබේ දාන. දීලා තමයි සල්ලි කරන්නේ. එනද රජුගේ අතට ඇඟට පිළියක් තියෙනකට පිටිපස්සේ ඉන්න කඩු කුසගත් එකන අනිවාර්යයෙන්ම පීටිප් එකන මරනවා. ඒක තමයි යාගේ කඩුවේ තියෙන වටිනාකම. රජුගේ ඇඟට අත තියන්න තහනම්. අත තියෙනකොට රජුරු අවසර දුන්න පිටිපස්සේ ඉන්න එකන කඩුවෙන් අරය හෙලනවා. ඒ නිසා දෙවන පැසිස රජුරු ගිහිල්ලා මේ හිතන සංගමිතාවක ඒ බෝධින්නාංශේ වළම්බන වෙලාවේදී රජුරුවන්ගේ අතාලලා තියෙනවා. ඒ බෝධින්නාංශේ පල්ලෙහාට ගන්න වෙලාව එතකොටම කඩුව ගැත්තලු වගේ මනසයි කියනවා. ඒ රජුරුවන්ගේ අතදී ඒක රජුරුව කියනවා මනකට කරන්න එපා මේ මම මේ බෝධියට කරන කවුරුවෙක් ඒ නිසා මගේ අඟට අත තිබ්බට ප්‍රශ්නක් නැහැ කියලා. ඒ වගේම මෙතනත් වෙලා තියෙනවා මට ශල්‍ය කර්මයක් කරනවා නම් රජුරුව ඒ වෛද්‍යවරුන්ට අබේ දාන්න දීලා ලේඛනයක් දෙනවා. ඒකන දීලා ශල්‍ය කර්ම කළා. ඊට පස්සේ සනීප වෙලා තියෙනවා. සනීප වෙලා හරියට මෙතන ආයසරයක් ගෙඩියවිලා තියෙනවා. දෙවෙනි ශල්‍ය කර්ම. දෙවෙනි ශල්‍ය කර්මයක් කරනකොට අර ගෙඩිය පැහැවනකන් ඉඳලා වද විඳලා විඳේ දෙවෙනි ශල්‍ය කර්ම කරා සනීප වුණා තුන්වෙනි සැරේටත් ආවා. තුන්වෙනි සැරේට ශල්‍ය කර්ම කරා. එතකොට රජුරවන්ට තේරුණා මේ රජසප විඳත් මේ වෛද්‍යවරු ජීවිත පරිත්‍යාගයෙන් ඇවිල්ලා මේ කටයුතු කළා. සනීප වුණා. මේක නෑ දැන තේරෙනවා. රජසපක රජසප වින්දත් මේක මෙච්චරයි. එතකොට මේ ඊතිය කියන පරණ මේ පරණකට අකුසල කර්ම වලට මේ ආගන්තුක අකුසල භාගීය ධර්ම එහෙම නැත්නම් මේ අන්‍ය වියේස ව්‍යසන රාජ්‍යරණ දැන් හැම රාජ්‍ය ශක්තියකින්ම පාලන තන්ත්‍රයකින්ම අනුග්‍රහයකින්ම බලයකින්ම යටපත් කරන්න පුළුවන්. යටපත් කරන්න ආයෙත්. ඊට පස්සේ මේක බරපතල උපද්දවය රාජ්‍යරණ රාජ්‍ය විසඳ බෑ මොකොත් බෑ කොයි වෙලාවෙත් දැන් දැන් මේ හැරි තනින්ම කරට ආයෙත් වෙනවා. එමණ මේ කර්ම ගෙවෙන්න බෑ. ඊට පස්සේ මේ ඇතිවෙච්ච කරදර තුන නිසා රජුරෝ රාජ්‍ය අතහැරලා පැවිදි වෙලා. රජුරන්ට දීවි අතහරින්න එතකොට සාසනයක් තිබිලා නෑ. එතකොට තිබිලා තියෙන්නේ මේ තාපස පැවිද්දක්. එහෙම නැත්නම් බුද්ධ ශාසනයක් නැති කාලේ ඊට පස්සේ මේ ඇතිවෙච්ච මේ ඊටිච ගණ්ඩෝච උපද්දෝච කියන විදිහට මේ নানা ආකාර අකුසල කර්ම නිසා තමයි රජසැප වින්දත් ඒකත් විඳජාවක් මේක වළක්වන්න බෑ වළක්වන්න කොච්චර ක්‍රමසා විද්‍යාවක් මේක නැවත නැවත එනවා එතකොට ඒක gaduwak ඌයාව වැගිරෙන gaduwak වාලයක් අපිට අපි කියලා කියන්නේ මේ කුරුලාවක් වගේ ඇවිල්ලා ඊට පස්සේ ඒක ටිකක් ලොකු වෙලා නැටයක් තරමට ඇවිල්ලා ඊට පස්සේ ඒක ලොකු වෙලා මොරගෙඩියක් පමණට ඇවිල්ලා ඊට පස්සේ ගිලා සිල්වැටයක් වගේ ලොකු වෙලා ඡායාව වැටිලා පණගෙඩියක් වගේ තරමට ලොකු වෙලා පැතිරෙන්න පටන් ගන්නවා දෙකෙන් දිගට වෙනවා. ඒ තරමට කියනකොට තමයි ගණ්ඩ කියලා පාවිච්චි කරන්නේ. මේ උපද්‍රව. රෝගෝච සල්ලංච බයංච මේ තයිච මේ විදිහට රෝග වෙන එක සල්ලක් කියලා කියන්නේ ඇත්තටම ඇඟට ඇරපේ උලක්. කවුරු කට්ටක් කරනවා කියලා කියන්නේ. හරියට. ඒකෙම රජුරණ තියෙනවා මේ භය. දැන් රෝගේ නැති වුණත් ඊගාවට මේ වෙන දෙයක් එන්න පුළුවන් බය. ඒක රජුරණ ගැලපෙන්නේ නැහැ. මේ රාජකීය වෛද්‍යවරු ඉන්නවා, උපස්ථායකයෝ ඉන්නවා. රැපිනක් තියෙනවා රජ වෙන්න. නමුත් මේකක්වත් බලකන්න බැරි නිසා ඒ සම්බයං කාම ගුණේසු දිස්වා. මේ පෙර කළ අකුසල කර්මවල නොදැන කළ පාප නිසා දැන් මේ එන වඩගෙන ආදීනව කියලානේ. ආදීනවතිය බලනකොට බයක් ඇති වෙනවා නම් සත්පුරුෂයි. අපි කරන්නේ බය ඇති වෙන්නේ නැති විදිහට අපිට ඒකට නීතිඥයෙක් දාලා වෛද්‍යවරයෙක් දාලා ලක්ෂණ සාක්ෂිකක් දාලා බැංකුවට කල්ලි ටිකක් දාගෙන ඉතින් වට තව පොකුට බැඳගෙන ආරක්ෂා වෙන්න හදනවා මේ ඒ කතිනාවට අපට එහෙම බය ඉන්නේ අපි ආරක්ෂයි කියලා කාම ගුණයන් කෙරෙහි ආදීනව දැනගෙන කාමයෙන් වෙන් වෙනවා වෙනකොට අපි කාම උපක්‍රම යොදනවා ලෙඩ නොවීමට අනාරක්ෂිත නොවීමට වයසට නොයෑමට නිന്ദා පහස නොයෑමට කටයුතු කරනවා ඉතින් ඒ තාක්කල් මේ හැම උපක්‍රමයක්ම කාම භෝගී ඒ හැම උපක්‍රමයක්ම කාමයට අත්වැණීමක් වෙනවා ඉතින් දිගට දිගට තැම්බෙන බත් හැලියක උතුරන කැඳ හැලියක හාල්ලට උඩට ඇවිල්ලා පැහිලා ආය යටට යනවා ආය පැහිලා උඩට එනවා වගේ පැහෙන බත් හැලියම තමයි. ඒත් මේ රජුරවන්ට ඒකෙන් ඇති වෙච්ච විපස්සනා අදහස නිසා අධිසපත හැරලා ගිහිල්ලා අරණ්‍යගත වෙලා සුමානයක් භාවනා කිරීමේදී පසේ බුදු සත්‍යයට පත් වෙලා. ඒ කියන්නේ පරෝපදේශ රහිතවම මේක ආහාරයක් වෙලා භාවනාවට මුල් වුණා. අජිවත් හරියට වෙලාවට අභිනිෂ්ක්‍රමණය කළා. මේ දුක සමතහනක් වුණා. මේ දුක බුදු කෙනෙක් වුණා. මේ දුක ධර්මයක් වුණා. මේ දුක නිසාම සීලේක සංඝ සමාජයකටපත් වෙලා බුදු වෙච්ච නිසා දිගට ඊට පස්සේ ඒකෝචරයි. ඒකචාරී ජීවිතයක් ගත කරා. කඟ වේන ගියාම වගේ. ඉතින් ඒක ඒ බුදු කශ්‍යප බුදුරජාණන් වහන්සේගේ උදාන ගාතාවක් විදිහට සඳහන් වෙච්ච බවයි අපේ ගෞතම සර්වජන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ. මෙහෙම තමයි අටුවාචාර්යින් වහන්සේලා මේකට අර්ථ කතා සපයන්නේ. ගාතාවේ නම් එහෙම දෙයක් සඳහන් වෙන්නේ නැහැ. නමුත් නිදාන කතාව බලන්න ඕනේ නම් අටුවාවට ගියොත් ඔන්න ඒ වගේ මේක බෝධිසත්ත්ව ජාතක කතාවක් බවත් මේ ගාතාව බෝධිසත්ත්වයන් මේ පශිබුදුරජාණන් වහන්සේගේ උදාන ගාතාවක් බවත් ඒකට ගෞතම සර්වචනංශ මේක දේශනා කළ බවකුත් සඳහන් වෙනවා. ඒකල නිකන් පොඩි නිකන් ඉඟියක් දෙන්න හදනවා. මේක සාමාන්‍ය කවුල් ජීවිත ගත කරන අය මේක ඔළුවට ගන්න එපා කරදරේට. මේක මේ බුද්ධ ශාස්ත්‍රයක් නැති කාලේ අශේ බුදුරජාණන් වහන්සේලා කරන වැඩක් කියලා. මගේ පුද්ගලික මතය නම් එහෙම නෙවෙයි. දැන් උනත් ජීවිතේදී ආ යථාර්ථවාදීව බලන්න හදන කෙනෙකුට ඒ පසේ බුදු සම්මා සම්බුදු කතාවක් නැතුව මේක තේරුම් ගන්න පුළුවන් නම් බුද්ධ ශාසනයක තියෙද්දි අභිනිෂ්ක්‍මණයක් පිණිස දීකියක් හැර යාමක් පිණිස නෙක්ඛම්යක් පිණිස මේ සූත්‍රව උද්භවත් කරනවා. එනිසා මේ සූත්‍රයි අපි කියොත් මේ සුත නිපාතයෙන් සූත්‍රයි ධම්මපදේ වගේ කර්මේ සහ කර්මඵලයේ දේශනා කරන තියෙන ගාථාවලුත් අතර ලොකු වෙනසක් තියෙනවා. මේකේ කෙලිම දර්ශනයක් සඳහන් වෙන්නේ මේ ලැබෙන ලැබෙන Tamanට ජීවිතේ හම්බ වෙන දුක් කරදර නැත්නම් ආදීනව කියලා. ඒ ආදීනව දැකලා ඉව කරපු ඇත්ත හතුරු කරන ගහන්න බනින්දයි. ඒ වෙනුවට මේ සාන්ති කර්ම කරන්නයි. එහෙම නැත්නම් මේවට දොස් පවරන වෙනුවට ඒකේ කමටහන ගන්න පුළුවන්. පැමිණි දුක් පැනිරහයි කියන මේ කමටහන ගන්න පුළුවන් නම් ඒ දුක හරහා දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න වෙත පැමිණෙන දුක හරහා දුක්ඛාරිය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. නමුත් ලෝකේ ඉන්න ඔක්කොමලා කරන්නේ මේ දුක යටපත් කරන්න, නැති කරන්න, දුක අපතන්ට වෛර කරන්න, චප්ප කරන්න උත්සාහ කරනවා. ඉතින් මේ තාක්ෂණයයි මේ ලෞකික දැනුමයි අපිට දීලා තියෙන ශික්ෂණයයි අපිට තියෙන අධ්‍යාපන ක්‍රමයයි අපිට තියෙන බැංකු ක්‍රමයයි අපිට තියෙන වෛද්‍ය ක්‍රමයයි අපිට තියෙන ජනමාධ්‍ය ක්‍රමයයි සේරම කරන්නේ එකයි. මේ දුක යටපත් කරන්න පුළුවන් එදානම් බැරුණා දැන් නම් කරනවා. අපි අද කරලා පෙන්නන්නම් කියලා විශාල බලාපොරොත්තුවක් ඇති කරනවා මේ අපේ පොකට් එකට ගන්න. එච්චරමයි එකනලු. ඔය කිසිම එකම මං සඳහන් නම් සඳහන් කරපු එකම ආයතනයක්වත් තව කෙනෙකුගේ හිතසුව පිච්ච නෙවෙයි කටයුතු කරන තමගේ රාष्ट्रीय උත්පල පෙන්වන්න හරි කියලා. තාම බැරි වුණා. කරන්නත් බෑ. ඒක බුදුහාම කියන කොහොමඩක්වත් කරන්න බෑ කියලා. බුදුන්සේ පැහැදිලිවම කියනවා ඔය කවුරු නැතුවත් ජාතික කොලක් ගන්න බෑ. ජරාදී කොලක් ගන්න බෑ. ව්‍යාධියක බලකන්න බෑ මරණක බලකන්න බෑ මේ බයෙන් තකන જાතියේ බලාපොරොත්තුවක් ඇති කරන්න පුළුවන් නෑ නෑ නෑ අපිට මේ වෛද්‍ය රක්ෂණයක් ගත්තොත් මේ ව්‍යාධි දුක නැති කරන්න පුළුවන් එනතා රක්ෂණ සහතිකයක් ගත්තට පස්සේ මරණ දුක නැති කරන්න පුළුවන් ෂේප් කරන්න පුළුවන් එහෙම නැත්නම් වයසට යන්නේක මේ මේ විටමින් જાතියක් හොයන තුන අලුතෙන් ඒක ගහපුවාම තිරියන් වෙනවා ආදි වශයෙන් নানা ආකාර විදිහට මේ දෙන සීනි බෝල ටික විතරයි ජනමාධ්‍ය තියෙන්නේ. අපි දන්න අපි දන්න සදාචාරයේ තියෙන. නමුත් මේ චිත්ත සත්‍ය, මේ චිත්ත දුක, ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ සංඛාරගත රෝග හතර දශම ස්ථානකින්වත් ආරත්තර දැස් කරන්න බෑ. ඔය කවුරු කොච්චර පත්‍ර පිටුව සඳහා කෑ ගැහුවත්, රේඩියෝ වල නහර පොම්බගෙන කෑ ගැහුවත්, ටෙලිවිෂන් එකේ මේකප් දාගෙන මවාපෑවත් පස්සින් තිබ්බත් ඒක ਸਰවඥාස උපකාශය. මම කවුරක්වත් ඒක තේරුම් ගන්න යන්නේ ඒගොල්ලෝ හිතනම තේරුම් ගැනීම සදාචාරයට විරුද්ධව යෑම සමාජ ධර්ම විරුද්ධව යෑම එහෙම නැත්නම් ආත්මාර්ථකාමීව Taman විතරක් නිවන් දකින්න කරන ක්‍රමයක්. ඉතින් ඒක එහෙමමයි. මේක කවදාකවත් සමුයක් වශයෙන් අපිට ක්‍රියාවත් කරන්න බෑ. ඒ වගේ මම ඉන්න සමාජයේ සමාජයේ ඔක්කොම මේක කළ යුතුයි කියලා කාටවත් නීති දාන්න බෑ. හැබැයි කවුරු හරි දැනගත්තොත් මේක කෙරුවොත් නම් ප්‍රතිඵල තියෙනයි කියලා ඒක නට විරුද්ධ වෙන්න ලෝකෙත් ප්‍රශ්නයක් චකයක් ප්‍රේතයක් සක්‍ර දෙවියන්දෙක් නැහැ ඒ නිසා මේ වගේ සූත්‍ර වල තියෙන කරුණ පෞද්ගලිකව තමයි හිතට අරගෙන කටයුතු කරන්න ඒ පුද්ගලයාට පෞරුෂත්වයක් අවශ්‍යයි ඒ වගේම මනසට මානසික සෞඛ්‍යයක් අවශ්‍යයි. ඒ මනසට කායික සෞඛ්‍යයක් අවශ්‍යයි. කල්යාණ මිත්‍රත්වයක් අවශ්‍යයි. යෝනිසමස්කාරයක් අවශ්‍යයි. අනේ ඒ කරුණු කියනවා මෙවැනි සූත්‍රවල අනිකෝ සෑම සූත්‍රවලට වැඩිය විදි බෙහෙත් වගේ ඩයිනමයිට් වගේ මහා ප්‍රබව ශක්තියක් තමයි නමුත් කවදාකවත් බනකට ගන්නවා. කවදාකවත් මෙවැනි දෙයක් ධර්ම දේශනාවකට අරමුණු කරන්නේ නැහැ. මොකද දේශකයන් වහන්සේට අපලයි. කරන්න බෑ. එසේ මෙසේ කෙනෙකුට කරන්න බෑ. ඉතින් ඒක නිසා මේ සූත්‍ර ඔක්කොම මේ පසීපුත්‍ර ජාන වහන්සේලාට දාලා තියෙන්නේ බුද්ධෝත්පාද කාලවල අවශ්‍ය නැහැ. මේ වගේ සාමාන්‍ය කෙනෙකුට කරන්න බැරි දේවල් මේ ශාසනයේ තිබිච්ච මේ අතිරේක කැලි කියලා කොන් වෙලා තියෙනවා. මේ සූත්‍ර අපි යන්නේ මේ 17 වෙනි සූත්‍රය නැත්නම් 17 වෙනි දේශනා මාලාවේ 17 වෙනි කොටස. හැම එකෙම මම සඳහන් කරුවේ මම අවුරුදු 26 විතර කාලේ ඉන්නකොට මේව පිළිබඳ කිසිම හැඟීමක් මට තිබුණේ නැහැ. මට හම්බෙච්ච ඔස්ට්‍රේලියානු ජාතික ධම්මික ආමතුරුවෝ මට ඉස්ලාම් මේ පොත දීලා මේ සූත්‍රෙ පෙන්නලා කිව්වා මේ ગાථා ටික කටපාඩම් කරන්න. තේරුම් ගන්න එපා කියලා. තේරුම් ගන්න බෑ අපිට කටපාඩම් කරන්න. මම දන්නේ නැහැ මේ මොකද්ද කියන්නේ කියලා මොකද ඊටි කියලා කිව්වට මෙතන ඉන්න කාටද තේරෙන්නේ. ගණ්ඩෝ උපද්දෝ ඉතින් කොම්ප්‍රෙන්ෂන් මම කෙවිව කටපාඩම් කර විදිහට මම කටපාඩම් බොහොම දුරවලයි. මගේ මතක තබා ගැනීම ශක්තිය දුරවලයි. ඊට පස්සේ මම ඒ ස්වාමීන් වහන්සේ හම්බෙලා කිව්වා මේක තේරුම් කරලා ඊට පස්සේ කොහොමද අමාරු වෙනවා. ඔබ තේරුම් ගන්න බෑ. මෙච්චරයි තියෙන්නේ පණිවිඩයක් බුදුහාමුදුරුවෝ කියපේක ඍජුවම මේකට පාරම් කරනවා. ඊට පස්සේ හැබැයි මේ කාතවලින් එහාට යන්න බෑ කියනවා. මොකද කාතවලින් එහාට ගියම මේවා කියන මේ බතේ පුත්‍ර ජානනාථලාගේ ජාතක කතා, පසේ පුත්‍ර ජානනාථලාගේ උදාන ගාථා, ඒ නිසා අපි වගේ උදී ජනතාවට ඕක අවශ්‍ය නැහැ කියලා කොන් කළා තියෙනවා. ඉතින් මම මේ කටපාඩම් කරනකොට මට තේරෙන පටන් අරගත්තා නැත්නම් යාළුවෙක් කොහොමද අසුර කරන්නේ සමාජික මට්ටමක් ඇති කරන්නේ කොහොමද චරිතයක් ඇති කරන්නේ කොහොමද මේක නිතරම කියනවා ඒකෝචරේ ඒකෝචරේ ඒකෝචරේ තනිවැසිරියන් අදිටියෝ දෙවන්නේක් ඉන්නවා එකට ඉඳාගනින් එක වේලක් වළඳපන් එක කාමරයක හිටපන් ඒ සම්පූර්ණ සමාජයේ විරුද්ධයන් කතාවක් නෙවෙයි අපිට මේ පෙන්වන්නට ලාභ සත්කාර සම්මාන සිලෝක මේ ජනප්‍රියතාවයේ ඔක්කොම හොඳටම මට ලැබෙන වෙලාවක මට මේ කණිවිඩ හම්බ වෙනවා මම මේ විශ්වවිද්‍යාලෙන් එළියට ආව ගමන් අපේ අපේ ඩිග්‍රී වල ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒක නිසා එළියට ගිය ගමන් කොලක් දාගෙන, ටයිකෝඩ් ගහගෙන එළියට බහින ජොබ් එකක් මට තියෙනවා. ඒකට යන වෙලාවේ තමයි මේ ස්වාමීන් වහන්සේ මට කිව්වේ මෙන්න මේ ටික කටපාඩම් කරලා ඔය මොකේට ගියත් හරකට නාශන දැම්මා වගේ වැඩක් උඹට වෙනවා. හරකට ලාඩම් ගැහුවා වැඩක් උඹට වෙනවා. හරකගේ බෙල්ලට ලණු එනවා වගේ වැඩක් වෙනවා වගේ ජොබ් එක හම්බෙච්ච ගමන්. ඊට ඉස්සරලා නිහතමානී මෙන්න බුදුහාමුදුරුවෝ මෙන්න මේ දෙක කඩපාඩම් කරපස්සේ. ඉතින් ඒක කියනකොට මට තේරෙනවා අහන කියන ඔක්කොටම කරප්පම් වෙනවා. මොනවද මේ අපරාධන කඩපාඩම් කරන ලස්සන ජීවිතයක් තියදී ලස්සන බලාපොරොත්තු තියදී මේ නිකාම නිකම් මේ තනි වෙන, මේ හරියට හරක් හොරෙකුට වෙන, එනසම් අපස්මාර ලෙඩක් තියෙන මිනිස්සුකට වගේ කැලේකට රිංගල තරි වෙන්නේ කියලා. ඉතින් මට තේරුම් ගන්න බාධකමක් තිබුණේ නැහැ පුද්ගලිකව නම් නමුත් මම ලොකු බවුලක පරිශීලනයක් කරන නිසා උගා සමාජයේ හිටපුවාම මට තියෙන ඉන්න ආදියක් මම අසුර කරන ඔක්කොම පිසුද එක එක එක්ක කතා කරනවා කතා කරපුවාම ඒගොල්ලෝ කියනවා උඹට වයර් මාරු වෙලා ඔය වයසේදී සාමාන්‍ය ඔය වයර් මාරු වෙන්නේ නැහැ ටික කල් ගිනන මාරු වෙන ප්‍රශ්නයක් නැහැ උඹට පොඩ්ඩක් අල්ලතු අප්සෙට් එකක් තියෙනවා ඉතින් මට සෑහෙන කාලයක් කන්නාඩි දිහා බලන්නේ හිතන පිස්සෙද්ද නැද්ද මේ මේ අදහස් පිස්සුද නැද්ද ඉතින් මේ පොත බලනකොට පැහැදිලිවම පේනවා බුද්ධ දේශනාව. පැහැදිලිවම පේනවා හරියට දුරු කල්ලක් දියෝග තිබ්බහම බුද්ධසයට එනවා වගේ කියන්න ඕනේ කාරණාව කියනවා. නමුත් අපි මේ දෙක කොහොමද ජීවිතයට සම්බන්ධ කරන්නේ කාගේ ආදර්ශයක් ගන්න. එක් එක්කත් නැහැ. එක් එක්කත් නැහැ. විශේෂයෙන්ම ආසාරණ සාසන බාහිර දාරකාරී අයගෙන් සම්පූර්ණ විරුද්ධ අදහසක් ප්‍රකාශ වෙනවා. අලුතෙන් මේක තේරුම් අරගන්න බලන තරුණ තරුණයන්ට මොකද තේරුම් ගන්න පුළුවන් පසුබිමක් තියෙනවා. නමුත් කිසිම කෙනෙක් වචන කතා කරන්නේ නැහැ, ආදර්ශයක් පෙන්වන්නෙත් නැහැ. නිසා සමාජයේ මේ අර තරුණ අදහස් සියල්ලම කාබාෂණය කරලා අර මනුෂ්‍ය කුරුසෙත් තියලා එන ගහලා වගේ අර සමාජ ධර්මකට බට කරලා මේකට කසාදයක් බන්දවල ජොබ් එකක් දීලා ඊට පස්සේ ඇදපන් වෛරෝ බරභාගේ කියලා ඉතින් මෙටි කරත්තයන් හරකෙක් වගේ කරකවනවා කියන්නේ. කවුරුද දන්නා ෂෝකම හරියටම නීතියට වැඩ කරනවා සමාජානුකූල වැඩ කරනවා හරි හොඳ ෂෝක් එක නයි කියලා සාමාන්‍ය තෑගි අර එමෙ දෙනවා මේ අර බැරෙන්ද ජානිකන් ගොම්මාලෙක් වගේ මටි කරත්ත ගැදුව හරකෙක් වගේ මැරලා උටෝගේ ජීවිතේ ජීවත් කරවන්න දෙන්නේ නැහැ සමාජය කියන්නේ දඬු කඳක් සමාජය කියලා කියන්නේ කුරුසයක් සමාජය කියලා කියන්නේ හරකෙක් කියන වියගහ අහුනොත් කියන්නේ අහුනොත් ඊට පස්සේ ඒ මැදට ඒ යමනය අනික් කටට ඒක උගන්වනවා තමන්ගේ ගෝල බහලා ඉන්න දරුවන්ට කියනවා මේ හරියට අර අන්දරේට ගෝල කරබාගෙන හිටමයි අන්දරේ ගිහලා ඔළුව ගාවත් කරන හරකෙක් වගේ කරබාන්දිගෙන ගත්තා. සෙනගත් අතරේ ගියාට දඟලම් දෙපා. දඟලුවොත් කොළු ගැටි පේනවා සමාජයට වෙන ඒක කරබාන හැටි පුරුදු කරනවා. දැන් ඇමරිකාවේ කර අඹනවා. ඉස්කෝලේ යන හැම එකකටම බෙහෙත් දීලා විනාශම කරනවා. ඒ ඉන්ජෙක්ෂන් මේ බෙහෙත් දුන්නේ නැතුව කිසිම ඉස්කෝලේකට බාර ගන්නවා. කිසිම ආණ්ඩුවකට බාර ගන්නවා. ඊට පස්සේ අන්තිමට මේක බම්මණේක වෙලා දෙමාපිය මරණයකින් පාඩපත් වෙනවා. ඒ අධ්‍යාපනය තමයි අපිට ඒ එකකවත් උඩ තනියම ගොවිවල කියන නැවම අදහස් එකක් අතේ දීලා යන්න දෙන්නේ සමාජයේ විසින් මේක කුතු කරලා ඌ ඉර කරලා උඩ සම්මාන දීලා තෑගි දීලා ඉතින් අර පිස්සාණන් අතාර තමයි යථාර්ථ තමයි කියලා පොඩි ළමෙන් දෙල්ලම් කරවන්නේ ඒ සෙල්ලම තමයි යන්නේ. හොඳට මතක තියාගන්න කොච්චර නැතුවත් මේ සර්වඥාන්සේ දේශනා කරපු ධර්මයේ තියෙන ඒ දුණටයක් අතේ තිබහම තියෙන ලුග්‍රස වගේ තියෙන ගතිය කාටවත් කලකන්න බෑ. ප්‍රශ්නේ තියෙන්නේ අපි හොයන්නේ නිසා. අපි හොයන්නේ ප්‍රසිද්ධ මේසු කියන ජනමාධ්‍යයේ තියෙන දේවල් හොය හොයා යනවයි කියලා කියන්නේ මෙවට එන්න තියෙන්නේ නැති වෙනවා. මොකද ඒගොල්ලන්ගේ ක්‍රමයේ තියෙන අපි මේ වගේ දෙයක් කතා කරන එක වළක්වන්නයි මුළු සමාජෙම හැදිලා තියෙන්නේ. මුළු පද්ධතියම හැදිලා තියෙන්නේ. මුළු ජනමාධ්‍යම හැදිලා තියෙනවා. ඒක උදාහරණයක් වශයෙන් කියන්නම් මම. අපි මේ අපි මේක කරුවයි කියලා කියමු. ඊට පස්සේ මේ දෙයට යන්න ඒකතර ජීවිතයක් ගත කරන්නට අපි කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා විවේක ක්‍රමයක් හරහා මෙතෙන් යන්න වෙන්නේ. අපි ඉන්නේ තාම සමාජශීලී ජීවිතයකනේ. මේ අවුරුදු 200ක 300ක ලංකාවේ ඉතිහාසය බලනවා ඊට වැඩි කාලයක් වෙනවා. සුද්ධ අවුරුදු 200යි දන්නේ. ඊට ඉස්සෙල්ලා ඔක කොළ ඇඳපු මේ මේ ම්ලේච්චේ සුද්ධ කියලා කියන්නේ. ඒ යක්ෂයා මේ අවුරුදු 200 ආචර තමයි මේ මුළු ජාතියටම මේ බොරු උගන්වගෙන අරගෙන යන්න හදන්නේ. අපිත් මේ අවුරුදු 3000ක ඉතිහාසයක් තියෙන අමනේ අර සුද්ධ කියන්නේ. මේ සුද්ධ නෙවෙයි කොයි සුද්ධ කියන්නේ. කොහොම හරි අර බුදුජානසේ දේශනා කරපු ක්‍රමයට කාය විවේක ඇති කරගත්තයි කියලා හිතන් මම මේ කතා කරන්නේ කාය විවේකයට වෙලාගත්තු පිළිසකට. මේ පිළිස කාය විවේකයේ සඳහා සිවුරුකුත් පොරවගත්තා. ඒසත් බෑ. අනෙක් පිළිස తాවකාලිකව තමන්ගේ නැති නැ පිළිවෙලින් අස්තු බොවයින් අයින් වෙනවා. ඉතින් මේක පොඩි දෙල්ලමක් නෙමෙයි දන්නවනේ මෙතෙන් මේ මේ බීම පණින්න කොච්චර අමාරුද කියලා දවසක දෙකකට හරි ගෙදරකින් වෙන් වෙනවා කියන එක දන්න. නමුත් අපි සංගීතයක් ඉස්සරහින් කියන ඕක කොච්චර අමාරුද මේ ඉන්නේ පොඩි පොඩි කරලා දෙන්නේ කොච්චර මොකක්ද කියලා. ඒ නිසා සංගය ඉන්න නිසා එච්චරම නටන්න බෑ මේ ගියත් අන්න. කෙසේ නමුත් මේකෙන් ලැබෙන කාය විවේකයනේ අපි හිතන්නේ මේ කාය විවේකී ඇති කරගෙන හොඳයි කියන සත්‍යසයි කියන උපදේශයක් ලැබලා මේ ඒකචර භාවයට අවශ්‍ය වෙන බොහෝ අරමුණු විශේෂ දෝන හිත එක අරමුණක තබා ගැනීමේ චිත්ත විවේකයට හිත යොදනවා කියලා හිතන්න. තමන් දන්නවා චිත්ත විවේකය සඳහා සරුවචනාංගල සඳහන් කරලා තියෙනවා. අරණ්‍යගත වෙලා, රුක්ක මූලගත වෙලා, ශූන්‍යාකාරගත වෙලා, හොඳට වාඩි වෙලා සතිය පිහිටුවගෙන ඊට පස්සේ පේන හුස්ම බලන එකනේ අපිට සතිපට්ඨාන පටන් ගන්නකොටම තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ කවුරක්වත් ඒ හුස්මසකෝ කයේ සිදුවෙන ස්වභාවික ක්‍රියාවලියක් දැස බලා සිටීම චිත්ත විකේ නෙවෙයි කියලා කවුරුත් ලබන්නේ නැහැ. චිත්ත විකේ කියලා කියන්නේ බොහෝ අරමුණු විශේෂ නැත්නම් කාම ඡන්දී විශේෂ යන හිත ඒකාග්‍ර කිරීමනේ. ඒක උදු බාහිරපත් කිරීමනේ. ඒ කාර්මවල තිබීමනේ. ඉතින් අපි දන්නවනම් දැන් මේ පුද්ගලයා ගැන කතා කරන්නේ. ඒ පුද්ගලයා දන්නවනම් මගේ හිත මේ අරමුණේ තියෙනකොට කාම ගුණේ ඉන්නේ චිත්ත ඒකාග්‍රතාව වෙනවා. නමුත් අපේ හිත කොච්චර අමාරුද බලන්න ඒ කාර්මණක කියන්නේ. කොච්චරක් හිතවිලි තොන් ගණන්, පැය ගණන් එනවද බලන්න කාම රතියට අතීත අනාගතයට දුවන දේවල්. අතන මෙතන දුවන දේවල්, අරයා මෙයා ගැන හිතන දේවල් කොච්චර අමාරු වෙනද බලන්න. මේ මම දැන් මෙතන ඉන්නවා මේ හිතේට පැන තියෙන අමාරුව ඒ හා සමානයි සමාජයේ මිනිහෙක් නොමග යවන හැටි. කලාතුරකින් තමයි හිතවිල්ලක් අපිට ඇති කරන්න පුළුවන් වෙන්නේ, මානසිකාරයක් ඇති කරන්න පුළුවන් වෙන්නේ, චිත්තක්ෂණයක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ, ක්ෂණ සම්පත්තියක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ මම දැන් අත්ලෝකතර වාඩිලා ඉන්නවා නැත්නම් මම දැන් මෙතන. මෙහෙමත් ඒක පොඩ්ඩක් විස්තර කරලා දෙන්න පුළුවන්. යම් ආකාරයකට අතීත සමාගතේ නොගොහි යම් ආකාරයකට ගෙදර, රස්තාවල්, පොළවල්, ඉස්කෝලේ, පන්ති කාමරවලට නොගී යම් ආකාරයකට මේ අම්මා දුව දරුවා ආදි වශයෙන් අනුකරේ නොගී මේ මම දැන් මෙතන කියන තැනට හිත ගන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා මේ වගේ පිළිසකට. නමුත් ඒක දැනගෙන අගය කරන්නේ ඒ චිත්තක්ෂණයෙන් කීයෙන් කීයක්ද? උපේන චිත්තක්ෂණයත් මේක තමයි ලෝකේ තියෙන ලොකුම දාණය. මේක තමයි ලෝකේ තියෙන ලොකුම සීලය. මේක තමයි ලෝක ලෝකේ තියෙන ලොකුම චිත්ත භාවනා කියලා පිළිගන්නේ කවුද? පිළිගන්න දෙන්නේ නැති වෙන විදිහට හිත ඇතුළට ආපු ගමන් කම්මැලිකම එනවා. නීරසකම එනවා. ඒකාකාරීකම එනවා. පැරණා වගේ තනිමුණා වගේ. ඒ නිසා හිත එතෙන්ද ගත්ත හිත ඒක අගය නොකරන ගතිය නිසා බුදුරජාණන් පිටේ හගුරු පැටේ වගේ බුදුරට අකුර රස තේරෙන්නේ නැහැ. ඒ නිසා එකක් ඕනේ ගිහි ගියට ඇරීම වගේ කියන අපි කියන මේ සාමාන්‍ය කායිය. ඊට පස්සේ චිත්ත විවේකයේ පිළිබඳ උපදේශ පන්ති අපි කියන කමඨාන. ඊට පස්සේ මේකේ නාය කුසල ඡන්දයක් ඕන වෙලා තියෙනවා. කාම ගුණයන් මේ විදිහට ඊටිච ගන්නකොට උපද්ද කෝසවාදී මහා ව්‍යසන ගේනවා ගන්තුක. ඒ නිසා මගේ හිත කාම වඩන්නේ නැති ඒකචාරී එනනම් චිත්ත විවේකයේ සයිද මේ ආයන වසනාවක් තියන්නේ. ඒක තියන්න හොඳට මතක තියාගෙන ඉන්න. තමන්ගේ හිත මේ කරදර නොකරන ආනාපානෙ වගේ නැත්නම් මම දැන් මෙතන ඉන්නා වගේ හිතවිල්ලට ගන්න සෑහෙන කායික සෞඛ්‍යයක් ඕන. සෑහෙන මානසික සෞඛ්‍යයක් ඕන. යම් හේකින් කායික රෝගයක් හෝ මානසික රෝගයක් තියෙන කිසිම කෙනෙකුට අර මේ මැද හිත එහෙම ඉන්න පුළුවන් බවක්වත් තේරෙන්නේ නැහැ. පැද්ද නොරලුසු බට්ටා වගේ කොයි වෙලාවෙත් පැද්ද පැති ඉන්නේ. ඒ නිසා එතෙන්ට එනකොටම මතක තියාගන්න යම් කිසි කෙනෙකුට මම දැන් මෙතන ඉන්නවා මම ඉඳගෙන ඉන්නවා මම ආස්වාස මේ කරනවා නැත්නම් මේ ප්‍රස්වාස කරනවා දැනෙනවනේ. තරහ වෙන්නේ නැත්නම් මං කියන්නේ අර දසපාරමිතා පිළිලා තියෙන බවට ලකුණක් වගේ. දසපාරමිතාම් පිළිලා. හේතුක ප්‍රතිසන්දි තියෙන බවට ලකුණ තමයි ඒක නඩ දැනගන්න පුළුවන් නම් මේ සියල්ලම ලෝකෙම තැහැරලා මට මේ චිත්තක්ෂණයට එන්න පුළුවන්. ඒ මොකද මේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා මම දැන් මේ හුස්ම ගන්නවා කියන එකට හිත 100 100ක් එන්න මුළු දුරටම ගන්න දෙන්න එපා. කවම හේතුවක් නිසා හෝ මුළු එළිය මේකෙන් එළිය දෙන ඉදි කට්ටකට හෝ හැංගීමක් තියෙනවා නම් ගන්න පුළුවන් බලන්න හිත මෙතෙන් ඒක නිසා දානංච සීලංච නෙක්ඛම්ම දස පාරමිතාන් විස්තර කරලා දෙන්න පුළුවන් එක චිත්තක්ෂණය වර්තමාන මොහොතට නග ගන්න පුළුවන් නම් ඒකෙන් පේනවා මේ මනස සීලකින් කරලා නමුත් තව පැත්තක් තියෙනවානේ එතකොට විඥානය ඇවිල්ලා කියනවා මායя ඇවිල්ලා කියනවා කෙලෙස් ඇවිල්ලා කියනවා අයියෝ හරි පාළුයක් කිසිම දානයක් කරන්නේ නැහැ, සීලයක් කරන්නේ නැහැ, සමාධියකුත් නැහැ. ඔය වර්තමාන හිත තියාගන්නවා මොකද කාටද හරියන්නේ? ඊට වැඩි නරකද ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තොත්, වෙනක දේශපාලන විද්‍යාව ඉගෙන ගත්තොත්, සමාජ ධර්ම කරුවොත් මේක මොකද? මේක නිකන් ඇල්ලතරකනෝදීනේ. මේක කිසි රසයක් නැහැ කියලා දහසකුත් එකක් පොඩි පෙරකදුවක් ගන්න. ඕක තමයි සමාජ විශ්ින් අපිට ඇත්ත ගැලියට පස්සේ කරන්නේ. ඒකම හිත කරනවා. ඉතින් මේ යෝගාවචරය ඇතුළෙම දැන් තියෙන්නේ එක පැත්තෙන් බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා. මේ මම දැන් මෙතන. අනිත් පැත්තේ මායя ඉන්නවා. මේ මම කියනකොට ඇදී ඔක්කොම ගැන හිතමු. ඊට ඩිපින් සිද්ධ වෙන්නේ නැද්ද? බෞලි ඔක්කොම ගැන හිතමු. දැන් මෙතන එපා. මුළු ලංකාවම ගැන හිතමුකෝ. ආශාකරේ ගැන හිතමුකෝ. අපි ලෝක සාමය ගැන හිතමුකෝ. අපි මේ සාමදී වෙන ගැන හිතමුකෝ. ඒකට පින් සිද්ධ වෙන්නේ නැද්ද? මම විතරක් හිතන්න එපා. මෙතන විතරක් හිතන්න එපා. දැන් හිතන්න එපා. ගෙදර ගියාට පස්සේ ඔය හැප නැහැ. නිසා ගෙදරටත් ඕක දෙන්න හිතපන්කෝ. ඊට චිතකපු ඉතින් මෙයා කියන මේ වර්තමාන මොහොත කරනට වඩා මේ අපි අපි වෙනුවෙන් අපි කියලා ගන්න දාගෙන තියෙන ගන්නවත් නැහැ. ඒක තමයි ලෝකේ සංවිධානය කියන්නේ. මේ සංවිධානයක් කොහොමද පව කරන්නේ? හොඳට මතක තියාගන්න. පව කියන්නේ සංවිධානයක්. සංවිධානය කැඩිච්ච දවසේ පව නැහැ. හැබැයි පාඩු පාඩු ගතියක් තියෙනවා. එනිසා බුදුන් කියේ මම විනීම. ඒක හරිම ආත්මార్థකයි. හරිම කැතයි. මෙතන ඒක වැඩ නැහැ. හරි මේ සෞත්‍යයේ මේ බෞද්ධ රාජ්‍ය කෙනෙක් බංකෝ. ආශය කරේ බෞද්ධ ආගමකට උඹ උඹට කාට ගාමුද? බුදුහාමුදුරුවත් හීනකින්වත් හිතපු නැතිව. සියලු පාරමිතා සහිත සහිත සියලු මේ භවඥතා ඥාන දු උත්තරමන් වාසය හිතපු නැතිවට මරි අමන මෝල තකතියෝ ඉඳලා. ඒ අපේ හිත කොච්චරක් ඒකට නතුද කියලා බලන මෙච්චර ලස්සන පිරිසුදු චිත්තක්ෂණ දෙන්න තිබ්බාම එයා නානා විදිහට සාධාරණීකරණය කරන අතීතේ හිතන්නේ අනාගතේ හිතන්නේ අතන හිතන්නේ හරියම යගෙන හිතන්නේ ඒක ලපිරිස මේක ලොකු බලල් මනසක් සමාජික මනසක් ඒ තනියම ඉන්නේ කාට නැහැ ඒක නිසා දසපාරමිතා පුරුණට මේක දසපාරමිතා පිරුණ දෙයක් බව දන්නේ නැත්නම් බුදුවල් පිටේ අහකට පැටවෝ වගේ ඒක තේරෙන්නේ නැහැ ඒකට බණ කියන්නේ ඒක ධර්ම සාකච්ඡා කරන්න. ඒ ධර්ම සාකච්ඡා කරනකොට මේ අත්දැකීම් ටිකක් තියෙනවා. ඒක තමයි තේරෙන්නේ මේක ගන්න අමාරු නෑ. ඒ චිත්‍රකේ ගන්නව නෑ රකින්න යනවා. උත්හානේ අමාරු නෑ ආරක්ෂාව අමාරු. ඉතින් අපි සාමූහික ප්‍රයත්නයක් දැම්මට චිත්ත විකේ කියන එක දැන විඥාන ප්‍රශ්නයක් නෙවෙයි බුද්ධ ප්‍රශ්නයක්. ආනිසංස ලැබෙන්නේ බුද්ධිලිකව. කවදාක සාමූහික වශයෙන් ගන්න බෑ. සාමූහික ප්‍රයත්න කරන්න. උදාහරණ දෙකක් ගන්න සමග්‍රහණ තපෝසෝ බණ භාවනා කරන ඔක්කොම මේ පැත්තට හැරුණා එක්කෙනෙකුට මේ සත්‍ය ජය ගන්න ලේසි. මේ මගේ දේ කාටවත් දෙන්න බෑ. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ ඒකෝචරය කියන දේ චිත්ත විවේකයට හරවගෙන ඒක ඒකට උගෝදෙන කිත්පම මම ජීවිතයේ මේ නම් චිත්ත විවේකයේ ඉන්නවා. මුළු ජීවිතේම ශරීරය හොල්ලන්නේ නැතුව පරියන්කේ ඉන්නවා. මුළු ජීවිතේම මම ආනපන පිටපණෙන් තෝ ඉන්නවා. මුළු ජීවිතේම මම අතීතය යන්න තෝ ඉන්නවා. එකලිතාට පුංචි චිත්තක්ෂණයක් උපයන දීපේක මූල ධර්ම වලට දාලා ඒක චිත්තක්ෂණයක් නම් පුළුවන් දැන් මේ පොතේ කියන විදිහට දවස පුරාම අතීතයට නැතු ඉන්න ඕනේ නේද. දවස පුරාම අනාගතයට නැතු ඉන්න ඕනේ. දවස පුරාම අතර මෙතන ගැන හිතන්න තියෙනවා. දවස පුරාම අරයා මෙයා ගැන හිතන්න ඕනේ කියලා අරක විශාල කරගෙන ලොකු අවුලක් කරගන්න මේක පෙන්වන්නේ එක චිත්තක්ෂණයක් අඩිය බලපං. එක චිත්තක්ෂණයක් වැඩිය බලපන් ඔබට ඉතින් යන්න කිසි බාධාවක් ඔබට සියලු අවශ්‍යතා තියෙනවා හැබැයි තකතිරකම මොඩකම මාර බලවේග කෙලස් තියෙනවා ඕක හැමදාම කරන්න බෑනේ මොකද කියලාද කියලා නිදාහට කන පින්නක් ගන්න මේ යෝගාවචර තියෙන එක හොඳටම දැනගෙන යඩ කරන්න යන්න එපා ඔබ ඕන විදිහටම වටපම ආයශරෙන් චිත්තක්ෂණයට ආය පැයකට පස්සේ ආය චිත්තක්ෂණයට මෙන්න මේ චිත්තක්ෂණය නැත්නම් චිත්තක්ෂණ වාර ගන්න පැයකට එකක් කරපෙක පැයකට දෙකක් කරනවා. මුදල් මැදදී මම මේ ඊළඟම ලොකු දෙයක් නෙවෙයි. චිත්ත පැයකට එක චිත්තක්ෂණයක්. ඒ ගුරු පන්සාවෙන් කියනෝට කියනවා. ඔබ පිම්බීම හැකිලෙන්නේ ඒ ඒ භාවනා ක්‍රමය කියන්නේ එක පිම්බීමක් ඇති වෙන පිම්බෙනවා කියලා මෙනෙහි කරන්න පුළුවන් නම් ඔබේ චිත්තක්ෂණය නික්ලේශී විදිහට කොට දාගත්තා කියලා හිතාපන්. ඊට එක පිම්බීම හැකිලීමක් කරනට හැකිලීමක් කියලා කියනකොට එක චිත්තක්ෂණයක් කොට දානවා. අනේ ඔක්කොම කක්ක කියලා හිතාපන්. අයත් ඔක්කොම කෙලෙස්. එතකොට ඔබ එක විනාඩියකට එක තප්පරයකට එක පිම්බීමක් මෙනේ කරගෙන ඔබ තප්පරයකට චිත්තක්ෂණයක් ගොඩ ගන්නවා. මේ විදිහට තප්පර දෙකක් භාවනා කරාම චිත්තක්ෂණ දෙකක් කොට ගන්නවා. ඒකවල විනාඩියකදී චිත්තක්ෂණ 60ක් කොට ගන්නවා. විනාඩි 5කදී චිත්තක්ෂණ 300ක් කොට ගන්නවා. ඔච්චරයි බඩ ඉතුරුයි. අනික් සේරම ඉඳ තිබ්බ කුණු කඳක් කුණු වෙච්ච මස්සක්. ඒ කොච්චර පුණ්‍ය වෙච්ච පස්සෙවත් ඔබට මේ චිත්තක්ෂණ තුන්සිය කියන්නේ විනාඩි භාගෙදි පුළුවන්. ඒකම පෙර කරපු විනක් නිසා හැබැයි ඒකට බලාපොරොත්තු පිටවෙනවා. එච්චරයි අම්නම්බුකාර වෙන්න ඕනේ. බැරි විචෝ ගැන කතා කරන්න එපා. පරිචය තේරෙම ආරපාක්ෂිකයි. පරිචය ගැන කතා කරන එක සම්පක්කලාප. හරියන එක ගැන කතා කරපුවා ඒක උඹට තේරෙයි. මෙන්න මෙවැනි සාරල ජයගත හැකි අරුණා ගතුනේ ඒක චාරකතිය. තනිව හැසිරෙන ගතිය. දැන් අර පිරිසෙන් අයිවීමෙන් නෙවෙයි කරන්නේ. ගමතල්ලා කැලියට යන්නේ නෙවෙයි. මේ බොහෝ කාමච්ඡන්ද චිත්තක්ෂණ අතර ඒකාග්‍ර චිත්තක්ෂණයක් ඇති කරනවා. ඒකල ඒක වෙනම අරගෙන කණ්ඩුක තැම්පත් කරගන්නවා. තප්පරයට එක ගානේ කියන ශේෂ්ත්‍රයේ අනුමානය යටතේදී. නමුත් හිතන්න කොච්චර මේක දියුණු කරනකොට හුස්මෙන් හුස්මට එක දිගට යන ගානට හුස්මක් වාහනේ මෙනෙහි කරමින් අරමුණට එල්ල වෙන්න පුළුවන් නම් අර එක මාලයකට නූලකට මල් ලබනවා වගේ මේ චිත්තක්ෂණ වැඩි කර ගැනීමේ හැකියාව අපේ එක එකම පෞද්ගලික කොච්චර තියෙනවද? එච්චර අපිට මේ කඳුරු සංසුද්ධිය ගන්න. එතකොට අපට චිත්ත විවේකයේ කියන එක ඉඳගෙන මේ පරියන්කේ ඉන්නකොට සක්මන් කරනකොට පයක් තියෙනවම කියන අඩුගානේ මේ පොළවේ පය කෙටෙනකොට මම දැන් ඉඳගෙන නෙවෙයි මම හිටගෙන ඉන්නේ නැත්නම් ඇවිදින්න ඉන්නේ මේ ඇවිදින බවට අස්පනා අපිට ලකුණ තමයි මේ පොළව පයේ ගැටෙන එක. එතකොට පොළවේ හයිය ගැතිය හෝ පයේ හයිය ගැතිය පොළවේ සීතල ගතිය හෝ පයේ සීතල ගතිය පොළවේ නිශ්චල ගතිය හෝ පයේ කම්පන ගතිය මොකක් හරි දැනෙනවනේ ඒ දැනෙන හැම වෙලාවෙම Tamanට සාර්ථකයක් ලැබෙන්න මම ඉඳගෙන නෙවෙයි කියලා මම බුද්ධියගෙන නෙවෙයි කියලා මම හිතගෙන නෙවෙයි ඉන්නේ මම මේ ඇවිදිමින් කියලා ඉතින් ඕක තමයි උපදින චිත්තක්ෂණය කියන්නේ එතන පියවරක් පියවරක් තියෙන වෙලාවේ එක පියවරකට එක චිත්තක්ෂණයක් ගන්න එක මෙනෙහි කිරීමක් ගන්න එක සිහිය ලැබීමක් ගන්න එක අප්‍රමාදයක් ගන්න. කටයුතු කරන කටයුතු කරන යනවා නම් ඊට තේරෙයි ඇත්ත එක වහන අටක් කොටසක් ධානය චේතනා විරහිතව පරියන්කේ ඉන්නවා වගේ නෙවෙයි. චේතනා පූර්වකව ඇස් දෙකක් අරගෙන මේ ක්‍රියාවක් කරන ගමන් මේ වම මේ දකුණ කියනකොට එක චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණේ අවුලන්න පුළුවන්. ඒ අවුලන අවුලන චිත්තක්ෂණේ චිත්ත විවේක කියන මල් මාලාවට ඇමිනෙනවා. කොච්චරද වැටෙනවා කොච්චරද කඩනවා කොච්චරද බලාපොරොත්තු සොන් වෙනවා. නමුත් එකම බලාපොරොත්තු සුන්වීමකටත් නැවත හිත පිහිට වීමට තියෙන හැකියාව අපෙන් උදුර ගන්න බෑ. කෙලෙසේ තරම් දුක. සතියේ තරම් බලවත්. බුදුන් අපිට පෙන්නලා දෙන තියෙන සතිය. බුදුන් තමයි අපේ සහයෝගය ඉන්න මෙන්න මේ බව තේරුම් ගන්න මේකට උදව් කරපන්. උදව් කරනකොට ඔන්න තමයි තේරෙනවා මේ චිත්ත විවේකයේ කියන එක පරියන්කේ දිසක් වෙන්නේ නෙවෙයි. අපි පිරිසක් වශයෙන් මෙහෙම වාඩි වෙලා ඉන්න කොටක් දැන් නම් මෙතන වාඩි වෙලා ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේ දේශනා කරන ධර්ම කොටසයි සතරම මගේ කනේ වදිනවා. මට ඇහෙනවා. මේ ශෙනගෙක හිතන ප්‍රශ්නයක් නැහැ ඇහිම දන්නවා. ඒ ඒ චිත්තක්ෂණය උපේනවා. ඒ වගේ ඉදිනදා වැඩ කරන කාර්යබහුල ජීවිතවලට යන්න කියලා නෙවෙයි මම කියන්නේ. ගියත් මේ පරියන්කේදී මේ චිත්තක්ෂණය හඳුනනවා. එහෙම නැත්නම් අනුගෙනකට ක්ෂණ සම්පත්තිය. එහෙම නැත්නම් වර්තමාන මොහොතේ එළඹ සිටීම කියලා කියනවා. අප්‍රමාදී කියලා කියනවා. සතිය කියලා කියනවා. නිර්මල චිත්තක්ෂණය කියලා කියනවා. නික්ලේශී චිත්තක්ෂණය කියලා කියනවා. ගිය පාර ජාරවස්ස ගුරු ස්වාමීන් වහන්සේගේ බණේදී කියනවා මේකට ක්‍රියාහිතක් කියලා. වර්තමානට එළඹිච්ච හිත ක්‍රියාහිතක් රහත්ිතක්. මොකද ඒ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එක දන්න හිතේ මේ ඉඳගෙන ඉන්න හිතවට රාගයක් ඇති වෙන්නේ ආසාවක් ඇති වෙන්නේ ඒ වගේම මේ ඉඳගෙන ඉන්න එකට ද්වේෂයක් ඇති වෙන්නේ නැහනේ. මම හිතගෙන නෙවෙයි කියලා දන්නවනේ. මොහයක්ද ඒ නිසා මේ චිත්තක්ෂණ රාග ද්වේෂ මොහ නැහැ ඒ නිසා මේවට කියනවා ක්‍රියා හිත් කියලා මේවට කියනවා හිත ගන්න කියන කුසල ක්‍රියා කියලා දැන් යෝජනේ කරන්නේ නිකන් එනකොට කුසල් සිද්ධ වෙන්නේ කොහොමද ඒගොල්ලන් නොනේ බෙර ගන්නකොට තමයි කුසල් සිද්ධ වෙන්නේ සාදු සාදු කියනකොට තමයි කුසල් සිද්ධ වෙන්නේ කොඩි අරගෙන වටේ කරගෙනකොට තමයි කුසල් සිද්ධ වෙන්නේ ඒගොල්ලෝ ඇඟ රිදෙන්නේ නැති නිසා ඒකල කියන්නේ මේ ඉඳගෙන ඉන්නකොට කොහොමද ස්වාමීන් වහන්සේ කුසල් සිද්ධ වෙන්නේ ක්‍රියා හිතක් රාග ද්වේෂ මොහ රහිත හිතක් රහතන් වහන්සේගේ බුද්ධියට හින්න වෙලයි කියන හිතක් මේ කම්ප කරනකොටත් ගන්න පුළුවන්. චූ කරනකොටත් ගන්න පුළුවන්. අන්න ඒක උපය ගත්තා නම් එයාට ඇති වෙන ඒකචාර ජීවිතය කියන්නේ චිත්ත ජීවිතය. මේක අගය කරන්න පටන් ගත්ත දවසේ මේක කළ හැක්ක මෙච්චරයි මනුස්සකම කියන්නේ වෙන හතුකට මේක කරන්න බෑ. මේකට নানা ආකාර උපදේශ ලැබෙන්න ඕනේ. ගොඩාක් ක්‍රමසා විදි ඇති කරන්නේ නිසා කාටවත් චෝදනා කරන්න එපා හිත කැඩුවයි කියලා. ඒ කැඩුවට ඒගොල්ලෝ කඩාගත්තාම මම ඊගා චිත්තක්ෂණ මම මේක ඇති කරනවා. ඇති කරලා මම මේ වෙනකොට කාය විවේක ඇති කරගත්ත අය මනස මේ අශීර්වෙන් තියෙන චිත්ත විවේකයක් ඇති කරන ක්‍රමේ දැනගත්ත අය කියලා ආඩම්බර වෙන්නේ නැත්නම් ඒකට කියනවා ප්‍රඥා භාවනාව. සම්බුකාර කරන්නේ. මේ අනිත් ඔක්කොම කාම භෝගී මිනිස්සු උන්ගේ වැඩේ උදේ ඉඳලා හඳා කාමේ ඉන්නේ මම නන්නේ මම නම් සිල්වන්තයි මට නන්නේ ඕන තැනක මට භාවනා කරන්න පුළුවන් කියලා හඳ ඇර පෑවනම් ආය කක්කා ආයෙත් කාය විවිකයක් නැහැ, චිත්ත විවිකයක් නැහැ. අනුතෙන් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරනවා. අද භාවනා ලෝකේ බර ගානකට අං ඇවිල්ලා. ධ්‍යාන ලැබලා, මාර්ගඵල ලැබලා, උදින් යනවා එන්න සෙල්ලම් දැන් ඉබයි ලබාගත් දේවල් තැම්පත් කරන කරඬුවක් නැතුව මෙහෙත් ඉල්ලනවා. ගායත අපිට කරඬුවක් දෙන්න බැන්නේ. මයි ළඟ තියෙන මේ ආර්ය මාර්ගඵල ඥානෙ තියාගෙන ඉන්න. මට හම්බෙලා තියෙන මේ ධ්‍යානෙ තියාගෙන රකින්න අමාරු නිසා ගෙදරගෙන ඉච්චා. මේ සමහර පොඩ්ඩක් ලොක් කරන්න පුළුවන් කරඬුවක් දෙන්නකෝ කියලා. බුදුජානකසේ කරුණ කසක් කරන දෙයක් නෙවෙයි දීලා තියෙන්නේ. ඒකට මේක අරසාවක් කියන එකයි. නිසා ප්‍රඥා භාවනාව කියන්නේ විපස්සනාව කියන්නේ Taman රකින සීලය නිසා හෝ එහෙම නැත්නම් Taman මේ කාය විවේකයේ සඳහා ඇති කතාවට මේකට පැමිණීම මතින් හෝ අනු පහත් කළ සලකන්න එපා. Taman උසස් කළ සලකන්න එපා. සැලකුවොත් බුදුහාමුදුරුවෝ කියන සීලවන්ත අසපුරුෂයයි කියලා කටහරලා කියනවා. ඉතින් <laughs> තමයි බුදු කෙනෙක් එහෙම කියන්නේ. මේ සීලවන්ත අසත්පුරුෂයා අත්ුක්කසක පරවම්බන කරනවා මම උතකට සීල දේශනා කරේ අත්ුක්කසක පරවම්බන නෙවෙයි ඊට පස්සේ කරනවා ප්‍රථම ධ්‍යාන ලාභිය සත්පුරුෂයා තමයි ලැබුවා වූ ධ්‍යානය අනු පහත් කළ හලගන්න තමන් උසස් කළ කරගන්න හේතු වෙනවා ඒ අසත්පුරුෂයාටත් මේ ශාසනේ නැහැ දේවදත්ත කියන ශාසනයක් තියෙනවා දේවදත්ත අභිච්ඡත්තර ගුණේ අටවෙනි ධ්‍යාන දක්වම ගෙනිනවා මාරු දේවල් තමයි කියන අසත්පුරුෂයි ඒ දෙයට අත්ුක්කසක පරවම්බන කරනවා එනිසා ඒ සියල්ල උපයන්නේ සියල්ල උපේලා මේ සෝපාංග කෙනෙක් වගේ අසුචික දාගෙන යන වසල දරුවෙක් වගේ එහෙම නැත්නම් හෙළුවෙන් සමේ මැදට ආපු පටාචාරාව වගේ තමයි මේ සාමාන්‍ය මිනිහෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන්. හරිම අමාරුයි. හරිම අමාරුයි. මොකද මේ නැති ಗುಣ කියා බහන අපේ සමාජයක අපි ජීවත් වෙන්නේ. ෂටවලින් පිරිච්ච මායාවෙන් පිරිච්ච වංචනික ධර්මනේ පිරිච්ච සමාජයක ජීවත් වෙන්නේ මම ඕගොල්ලන්ට අභියෝග කරනවා ඔයගොල්ලෝ ඕගොල්ලන්ගේ දරුවන්ට දෙන මේ පචේ නිසා ඕගොල්ලන්ට කවදාද විඳ ගන්න වෙන්නේ. පුළුවන් දරිකට අධ්‍යාපන දීලා මහානක් කරන විදිහට අධ්‍යාපන ආයතන විතර ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කියන තැනක් ලෝකෙ නැහැ. උත්තුම බලපානයක් තියෙනවා. ඉතින් ඒකනේ අපි දරුවෝ පහේ පන්තියේ පූජා කරන්නේ. අර ධනෙ කරපන්, මේ තරෙන් කරපන්, අරක දිනපන්, මේක දිනපන් කියලා අර නිකන් ආස්කෝට් එකේ අර අත්වල තිබුණ ඩෝ ගාලා උඩ උඩ ගිල ඩෝ ගාවට පස්සේ අම්මල දාත්‍රක් ඉවරයි මූත් ඉවරයි අනිගන ඌයි අම්මා මරණ කියයි නැත්නම් අම්මත් එක්ක කාමීත්‍යාචාරය කරනවා කියයි දැන් මොකද කරන්නේ ඒක නිසා අපි දැනගන්න ඕනේ අපි සියලු ගුණ වඩාගෙන ඒකචාරී ජීවිතයක් ගත කරන ගමන ඒක උපයන්න අපිට උදව් කළා වූ රහසෙන් උදව් දුන්නා වූ මේ නිර්මල එවන්ට මේ නෛර්යානික සත්‍යඥේ ගෙනාවු සත්පුරුෂන් වහන්සේලා කොච්චර ගුණගරුකෝද මේ උන්වහන්සේලගේ චරිත රැකගත්තන්නේ නැත්නම් අපි එහෙම දෙයක් හිතුව බව. මොකද ඒ එක්කෙනෙකුට Nobel Prize හම්බෙලා නැහැ මේ තරම්. කිසිම කෙනෙකුට මැද්දේ සම්මානයකට යෝජනා කරලවත් නැහැ පහතන් කරනවා. එන්නේත් නැහැ. ඒ නිසා මැද්දේ සම්මාන Nobel හම්බුනන හොදලා ගන්න බැරි කක්කාවක් කියලා හිතනවා. ඉතින් ඒත් එක්ක දෙයන්න හදා. එතින් අපි දරුවෝ යොමු කරවන්න හදා. එතෙන්ද අපි මේ પરමාර්ථ තියාගන්න හදන්නේ. එහෙම නැත්නම් මේ ඒකෝචරය. මම කියන්නේ මේක ජන විඥාණයට දෙන්න පුළුවන් කියලා. මම කොහොමඩක්වත් විශ්වාස කරන්නේ ධර්මයේ කර්ම ගැඹුරු. නමුත් මේක තමයි ආදර්ශයක් විදිහට ඇති කරගන්න. එහෙම ආදර්ශවත් වෙලා ඒකෙන් අනුන්ට හිංස කරන්නේ නැති. නැත්නම් ඒකෙන් අනුන්ට අතුක්කම්දන පරවම්බයන් කරන්නේ නැති නීතිමානී ජීවිතයක් ගත කරනකොට දැන් සදහන් කළා තියෙන්නේ ඒකට කාලයක් කියලා එකක් නැහැ. ඒක දේශයක් කියලා එකක් නැහැ. හරියට කාරණාව පටලවා ගන්නට හදාගත්තොත් ඒකේ නම් දවසින් දවස දවසින් දවස මල් මාලයකට මල් ලබනවා වගේ අර නිර්මල චිත්තක්ෂණය අර නික්ලේශී චිත්තක්ෂණය අර ක්‍රියාහිත හැම වෙලාවෙම තියෙනවා අපේ තර්කහිත කෙලෙස්හිත මාරහිත හැම වෙලාවෙම අනන අනන දේවල් කරනවා ඒක ඇනුවත් ඒක මයි ළඟ තිබුණත් මම නික්ලේශී චිත්තක්ෂණයට නිර්මල චිත්තක්ෂණයට ඒකචාරී චිත්තක්ෂණයට සති චිත්තක්ෂණයට අප්‍රමාද චිත්තක්ෂණයට ප්‍රමාදයෙන් තොර වෙච්ච චිත්තක්ෂණයට ගරු කරමින් මේ දේශක නැමිලා ගත කරන ජීවිතයක් වෙනවනේ දුවට මතක තියාගන්න ධර්මචර්යංශය අභීත ප්‍රකාශ කරනවා මේ සියලු කෙලෙස් වලට වැඩිය මේ පිංහිත බව. ගත්තොත් ඒක තේරුම් ගත්තොත් කවුරු මොන જાතියෙන් වහන්න හැදුවත් තමන්ට එළඹ වාසය කිරීමේ හැකියාව හරින කාටවත් නැහැ. අනේ ඒකට උත්සාහ කරන්න බෑ. දෙවට අහගන්න මරණ චිත්තක්ෂණ. ඒකට උත්සාහ කරන්න බෑ ලෙඩ වුණාට පස්සේ. ඒකට උත්සාහ කරන්න බෑ වයසට ගියාට පස්සේ. ඒකට උත්සාහ කරන්න බෑ වේදනට්ට වෙලා ඉන්න වෙලාවට. ඒ නිසා ජීවිතේ පරම සුන්දර වේලාවක් අරගෙන මේ පරිශ්‍රයට යොදනවයි කියලා කියන්නේ ලෝකෙ වෙන්න බැහැ. හැම හැකියාවක්ම තියෙන කෙනෙක් කරන්නේ මොකද්ද? ඒ වෙලාවේදී කයකරි හම්බ කරගන්නවා. ඒ වෙලාවේදී ලාභ සත්කාර වෙනවා. ඌව ඉතින් වයසට ගිහිල්ලා ඇට පිටල බැලුවා. මානෙන් මේ මේ. භාවනා කරන්න දැම්ම ඌව කරන්න ඕනේ නැහැ. කොට දැන් හුඟ කෙනෙක් අහන්නේ භාවනා කරන්න තව වයසම. සුදුසු ගන්න ලබන්නේ දැන් ජොබ් එකට ඇප්ලයි කරන අවුරුදු 18 වෙනකම් මට මතකයි මම ළඟ ආසාවක් තියෙන චික්කේ මේ ඇප්ලයි කරන්න තිබ්බා මේකට 18 වෙලා නේද? දැන් අපිට වෙලා දෙනවා වයසට භාවනා කරන්න 60වත් පිරෙන්න ඕනේ. ඉතින් මේ වයසම අධි භාවනා කරන්න. නිසා තරුණ පිරිස භාවනා කරන්නේ මේ නාකියෝ වෙන්න තියෙන ආදර්ශය වැඩි. වැයදට ගිහිල්ලා භාවනා කරන්නේ. එන්නේ ඒකතර ජීවිතයේ තියෙන මේ කාලයට අහු වෙන්නේ නැති දේශයට අහු වෙන්නේ නැති නිසා පණිවිඩේ යනවන යන්නේ තරුණයන්ට තරුණයන්ට පමණයි. අනික් කට්ටිය මේවා කරන්නේ බයට. දැනටම තමන් කරපු ජීවිතේ වැඩිකන් නිසා ඇති වෙලා තියෙන එක එක ඇඩික්ෂන්ස් එහෙම නැත්නම් ඇති වෙලා තියෙන බය මේකේ තියෙන රෝගංච සල්ලංච භයංච මේතක්. හැම වෙලාවෙම අනිෂ්ට භාවයක් තියෙනවා. ඒ මොකද ඒ කරපු දේවල් වල අත්තානුවාද බය පරානුවාද බය නිසා බය වෙනවා. ඒ වුණත් ඒකට සියදී වෙනසා ගන්න නැතුව සතුම් මරන්න නැතුව භාවනා කරන්න ලොකු දෙයක්. මම හොඳට මතක තියාගන්න ඕනේ පුළුවන් නම් මේ පණිවිඩය අපි දෙන්න ඕනේ එහෙම අකුසල් කරන්න ඉස්සෙල්ලා ජීවිතේ පරමයා කලමය පටම යාමේ භාත්‍ර යවුවනේ කලු කෙස්ටි. මේ පණිවිඩය දෙන්න පුළුවන් නම් යාට මේක තේරුම් ගන්න පුළුවන් හැකියාව වැඩිනවා. සබාසනාවන්තයි සමාජයේ ඒ සියල්ලම ධර්මයෙන් අයින් කරලා අධ්‍යාපනයේට මොනවද දෙකට හිර කරලා ඉවරයි. අසහනකාරී විදිහට හිර කරලා ඉවරයි. නමුත් අපි දැන් ඉන්න යුගයේ නැවතත් මේ චක්‍ර අනිපතර කරකෙමින් ඉන්නවා මොකද මේ පාඩම් කරන තරුණ දරුවන් තියෙන අසහනේ වැඩිකම නිසා විශාල පිරිසක් සීදීනසල. විභාගේ පාස් වෙලා සීදීනසල. උත්තර නැහැ. ඒක නිසා දැන් අධ්‍යාපනයේ හරහා භාවනාව සත්‍ය උගන්වීම එදිනදා ජීවිතේ පන්ති කාල සතානේ විශයක් බවට පත් කරනවා. ඒ කියන්නේ අපි මේ විඳපු දුකට ආදීනවයට උත්තරේ කොහෙන්දෝ ආයශරයක් ධර්මයෙන් කියලා මතුවලා තියෙන හැබැයි බුදුහාමුදුරන්ගේ මේ චිකවුරු වගේ වගයක් නෑ. කායයක් ඇයි එකට එන්නේ? අන්නේ වෙනසක් ඇති වෙන යුගය නිසා අපිට මේ වගේ බණක් අද කියන්න පුළුවන්. නැත්නම් මේ බණක් කියන්න පුළුවන් පරිසරයක් වේදිකාවක් ලෝකේ. ඒ නිසා හැම කෙනෙක්ම හිතා ගන්න අපි අද සන්නාහා බඳගත්ත යුද සෙබලෙක් වගේ මේ සන්නාහය ගලවන්න එපා යුද්ධ ජය ගන්න නැතුව. එහෙම නැත්නම් මේ කෙලෙස් ජය ගන්න නැතුව එනිසා මේ දැනගත්ත සන්නාහය තුළ තමයි දකින්න තියෙන්නේ මොකද්ද? කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක. එහෙම නැත්නම් ඒකචර ජීවිතය, ඒකචර ජීවිතයක් ගත කරන්න බාලදක්ෂෙක් වෙන්න ඕනේ. කොහොමද විශ්වාසයක් ඕනේ. අන්නේ විශ්වාසයේ සඳහායි බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ මේ බුදු ගුණ මෙනෙහි කරපහන්, ධර්මයේ ගුණ මෙනෙහි කරපහන්, සංඝ ගුණ මෙනෙහි කරපහන් මේ ත්‍රිවිධ ශික්ෂා නැත්නම් ත්‍රිවිධ රත්නේ ගුණ ඉස්සෙල්ලා පලියක් විදිහට ගනි හැබැයි කොම්බේ එකක් නෙවෙයි. ඒක ණයට ගනි. අරගෙන ඒක වඩ아가න තමන් තුළ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ වැඩෙනකොට තමන්ට බුදුහාමුදුරුවෝ නෑ. බුදුහාමුදුරුවෝ පැත්තකට දානවා. ධර්මයෙන් පැත්තකට දානවා. ඔක්කොම පැත්තකට දාලා නැගිටින දවසේ තමයි අපි බුදුහාමුදුරුවන්ට කරන උපරිම සේවය කරා වෙන්නේ. ඒකට ඒකචර භාවය, අද්විතීය භාවය, ඒක විහාරී ගතිය, ඒක බත්තක ඒක සෙයියක. තනිපත් වේලක් කාලා තනියෙන් දීපු දීලා තනියම ගත කරන්න පුළුවන් ගතිය තමයි බුදුජානක අතර කියලා කියන චර්යාව. ඒ නිසා මේ නිසරණේ ගත කරන කාලේ ඇකි තාක්ෂුරට ධර්ම දේශනාව සුදව වරගෙන මේ පරිශුද්ධ වරගෙන ඒ තමන්ගේ ඒකචාරී ගතියට පරිවේශණය පිටුවටත් පිළිය සාර්ථකව ගන්න මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනට කරනවා සිය දිනාටම සනසිමුදා වේවා කියලා අපි මේ ධර්ම දේශනා චාරිත්‍රයේ දිනන ධර්ම දේශන ඉවර වෙලා පොඩි වෙලාවක් අරගන්නවා මේ දේශනාව සම්බන්ධයෙන් හෝ තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධව අපිට සාකච්ඡා කරලා හොඳයි කියන දෙයක් තියෙනවා ප්‍රශ්න කලින් දෙයක් තියෙනවා හොඳයි කියලා හිතනවා සාකච්ඡා කරන්න. ඉතින් ඒක ඉවරලා අපි තාවතාවක් අපි ධාතා සාධනය කිරීමේ දේශනාවේ සම්ප්‍රදාන කුල නිමාව සටහන් කරනවා. ඒ සටහන් කරන්න ඉස්සලා කතා කියන්න කරන දෙයක් තියෙනවා සාකච්ඡා කරන අවස්ථාවක් තියෙනවා. ඉදිරිපත් කරන්නයි කියලා මම ධර්ම ගෞරවක නාමයෙන් ඉල්ලන්නේ. වංශයට වචනයක් සඳහන් කරනවා කෙලස් විපාක වෙන හා සමාන දැන් මේ සිද්ධ වෙන්නේ ඒ පරිදි මාතෘකාව කොතනද ගියේ කියලා කියන්නේ වචන නැතුව කොහොමද වංශය කියන්නේ ඒක නේ නැවත සරව මානසික සරව මතු වෙනවා වගේ නැවත ජීවිතේට මතු වෙනවා කියන එතෙන් තමයි බොහොමසේ ඒ වචනේ සාකච්ඡා කරන්නේ ඊටි ඊටි එන ආගන්තුක කෙලෙස් අපිට නිසල ජීවිතයක් ගත කරොත් අපිට නොදැලකට හිතවිලි වෙනවා නොදැලකට වචන කිය වෙනවා ඊට පස්සේ රිදෙන වචන ක්‍රියා ක්‍රියාත්මක වෙනවා බලන්න ඒකට කියනවා අසම්පජාන කායක්‍රියා අසම්පජාන වාචික කර්ම අසම්පජාන මනෝ කර්ම. තමන්ටම තේරෙනවා මේක ගැලපෙන්නේත් නෑ මෙතෙන්ද මට කියන්න ඕනකමකුත් නෑ නමුත් පරිසරයට ආවා ඩක්කලා කියවෙනවා ආය ඇත්ත විස්තරතාවත් අධිකයි. ඒකට ළඟ ඉන්න කට්ටිය කියන චිකේ අයින්ගේ වචන නොකියන හොඳයි කියලා. ඒක තමයි මත නොකියන හොඳ නම කියලා ඉවරයි. ඉතින් ඒ අර හැදියාවේ වැරද්දනේ. මේ ආත්මේ හෝ පෙර ආත්මක අපේ යටි බහුවෙච්ච දෙයක් මතුවෙනවා. ඉතින් සාමානසික විද්‍යාව කියන්නේ ඒක මතුවෙච්ච තරමට සුවේ වැඩි. මතුනේ නැත්නම් යටපත් කරන හිටියොත් ඔක පිළිකාවක් එන්නේ නැහැ. මේක මතු වෙන්න ඕන. ඉතින් මතු වෙනකොට ඉන්න පරිසරේ මෙයාට ඉවසනවා නම් ඒකත් කියන හබ්‍රක්මචාරී පිරිසක්. එයා දන්නවා මේ සුවාලේ කණේ වුණොත් සුවාලේ සැර වෙනවා. ගඳයි කරන දෙයක් නැහැ. සුවාට තරස්තරයක් ගැහුවොත් සැර වෙන එකට ඒ තරමේ පත්තු බඳලා මේක මතු කරනවා. වනමුගේ පාදල පත්තු බඳිනවා. මේකලා ගන්න එකනේ කරන්නේ. ඉතින් ඒකට මේ පුරුව එනවා. භාවනා මධ්‍යස්ථාන කියන්නේ අන්නේ පත්තු දැනලා මේ සැරම එළියට ගන්න තරක්. ඒ කියන්නේ වතාගෙන කාගකත් පව් නැති දෙන්නේ ගන්න එළියට එනකොට අනිත් එක ගන්න නොසෙල් මේ තද වෙලා ඉන්නේ දැන්. එයාත් කඩේක දැන් කරන දෙයක් නෑ. එයාත් බලාපොරොත්තු වෙන්නේ එයාට තරහ ගැලපෙන්නේ නෑ. ඉතින් තරම කරස ඌරුව ඖෂධය. උච්චාරක කණ්ඩික එයා පස්සේ කතා කරලා කියන්නේ මම දන්නවා ඔබ ඉතරම අපේ ඉන්නේ එදා හැදෙලිත් ගන්න මිනිස්සුන්ට මෙතන තමයි කල්පේ මේ හොඳ නෑ. ඒක උඹට කරන්න පුළුවන් හින්දා නෙවෙයි කියන්නේ. නැත්නම් අපි එකතු කරලා කොහොමද කරන්න එපා. අදුවන සමාජ ධර්ම වෙනුවෙන්. ඒක හැබැයි සමාජ ධර්මයේ වසයිතිම නෙමෙයි මෙතන කතා කරන්නේ. ඇතුළෙම සූත්‍රය. ඒ සුද්ධිය සමාජයේදී දිනදා ජීවිතයේ ගී දේවිතික් කද්දාකත් වෙන්නේ. උනොත් නඩු. උනොත් නඩු. මේකෙදී අපි පුළුවන් තරම් ඉස්මතු කරනවා. ඉතින් තියෙන්නේ යකා ඇදලම ගන්න. යකල පිසුමල්ලන්ට රෝගේ ඇද්දලන්නේ. පිස මොකද පිස්සු ඇද්දලන්නේ. අලු පොල් කවලා මේ මේ මොනවද අලු කෙසෙලි මුල් අලු කෙසෙල් අල කවලා වතුර වක් කරලා පිස්සු ඇද්දම බල්ලෙක් වගේ කෑ ගහනවා මිනිස්සු බය වෙනවා විදර්ශනයෙන් පුළුවන් තරම් ඉඳලා කලිකරා බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ඉල කඩචාර වෙල්වෙන් හිටියට මිනිස්සුන්ට යනවා කඩචාරවට ගන්නකොත් නෑ බුදුහාමරට ගන්නකොත් නෑ දැන් උගදනේ මේ දැන්වත් ඉන්න කට්ටිය හිටියනම් මේ මෙතන මේ සමාජයේ එතන බුදුහාමුදුරු නොහිටියානම් බුදුහාමුදුරට ගල් ගන්න. දැන් ඒ වගේ දේවල් එන්න එනකොට අපි ඒක දැනගෙන අපි ඒවට හැදෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව ඒක යන්න දෙනවා නම් ඒකයි අර කෙලෙස් නැතිව හා සමානයි. ඒ දේශනා කරන සර්වඥාන්සේ කෙලෙසයක් අරමුණක් නැතුව මතුවෙන්නේ. වේදනාවක් නැතුව මතුවෙන්නේ. සංඥාවක් නැතුව මතුවෙන්නේ. සංස්කාරයක් නැතුව මතුවෙන්නේ. ඒ කෙලේ මතුවෙච්ච කෙලේ එසේ දුරු වෙනවා කියන්නේ මේ මතුවෙච්ච අපහසුව දුරු වෙනවා ඒ නිමිත්ත මතුවෙනවා වේදනාව දුරු වෙනවා කියන්නේ කෙලස් කැපීම. කෙලස් කැපෙන්නේ නැත්නම් නිවන් දකින්න බෑ. ආශ්‍රව ක්ෂය වෙන්නේ අවසානයේදී ආශ්‍රව ක්ෂය වෙන්නේ. සාහන්ත දාස මෙන්න ධ්‍යානයකට ලබා දීලා හිතට කෙලස් කැපෙන්නේ. කෙලස් කැපෙනවා මේ දන දන දැක දැක මේ දරති. මේ පීරි ගන්න ගතිය මේ වේදනාව දැනෙන්නේ දැනෙන්නේ මේ විවිධ ශික්ෂාවේ නාමයෙන් මම විසනවා. පවන්නේකට දරන්න බෑ හිතා ගන්න බැරි දුකක් ඇවිල්ලා තියෙනවා මේක දැක දැක දැක ගෙවෙනවා මම අලුතින් දෙලේ ෆස් කරන්නේ නැහැ යඩවත් කරන්නේ නැහැ ඒක වෙනම ශාස්ත්‍රඥාංශ කෙනෙක් අදාපත් කියන්නේ අරමුණක් ඒ අරමුණු කරන්න තණ්හාමාන දෙටි තියෙනවා නැත්නම් ද්වේෂය තිබුණට අපි හිතමු අපි හැබැයි සભ્ય සමාජයේ ඉත්‍යාවක් ඇඳුන් නැතුව හිටියොත් එක්ක රාග එක්ක ද්වේෂය මතුවෙනවනේ. රිලෙවියක් හිටියට රිලෙවොන්ට මතුවෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ශිෂ්ටාචාරයක් නැහැ. ඒ නිසා අපිට තියෙන කෙලෙස් සියල්ලම ශිෂ්ට වීම නිසා ඇතිවෙච්ච කෙලෙස්. අපිට දැක්විලා තියෙන මේ සියලුම කෙලෙස් අපි ඇති කරගත්ත සම්මුතිය ඇති කරලා තියෙනවා. සම්මුතිය උඹලගේ පරිප්පුවනේ. අපි ගැලේ හිටියානම් මේ වෙලාවේ කොළහල නැතුවන්දගෙන හිටියානම් ඒකට මෙයා මෙතන බීම කෙද ගැහුවයි කියලා එතන අපිට චෝදනාවක් නැතව ඒක මුත්ත කරගෙන ප්‍රශ්නයක් නැහැ. දැන් මෙතන ටයිල් දැල්ලලා තියෙන ෂූරක් කරනවා කියන්නේ මෙයා උපකම්ම දහම වෙච්චේ. දැන් කෙරුවනම් මේක නොහොන්න පුරුද්දයක් නේ. ඒ නිසා මේ සම්මුතියක ඉඳගෙන මේ පරිප්පුව ගන්න කියන එක දන්නවනේ. දැන් මනසට ආසුතු මුත්ත පිට වෙනවා කියන එක මෙතන නැතුව හයිකෝල හිත වෙනවනේ. මෙතන කරන්නේ නැත්නම් එයා හිර කරගෙන ඉන්නේ. ඒ ශිෂ්ටාචාර වෙනුවෙන් අපේට කරු කරනවා. බැරි වෙච්ච ලා ගියා. මොනව කරන්නේ? ඒකයි කියන්නේ බුදුන්සේ අසත්පුරුෂ සංසේවනයේ විතර දුමංගලයක් ඇත්තේ නැහැ. අසත්පුරුෂ සංසේවණයෙන් අයින් වෙන්නේ නැතුව සත්පුරුෂ සංසේවණය ලැබෙන්නේ. දැන් අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් අසත්පුරුෂ සංසේවණේ ඉන්නේ. අපි වගේම අමනියෝ ටිකක් ඉන්න හම්බ වෙනවනේ. අපේම විනෝදාංශ තියෙන අපි වගේම පිස්සු ගෙන්න කට්ටියක් ඉන්නවා ෂෝක්. අපිට තියෙන පිස්සු ඌට තියෙනවනම් අපිට ඔක්කොම එකම පිස්සන් කොට වෙනවා පිස්සු නැහැ කියන්නේ. ඉතින් එතකම අපිට සත්පුරුෂය දකින්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඉස්සල්ලාම දැනගෙන අමනියන්ගෙන් වෙන් වෙන එක නේද? අසත්පුරුෂයෙන් වෙන් වෙන එක අසත්පුරුෂයාට නොදැනෙන්න කරන්න පුළුවන්. අන්න බුදුමහා. එතකොට යාට ඉබේම සත්පුරුෂය ලැබෙනවා. 100 100ක් නෙමෙයි. ඊට පස්සේ සත්පුරුෂයන් වැඩින උපක්‍රමය කරනකොට කරනකොට තේරෙනවා සම්මත ලෝකේ ඉඳගෙන ඒක වෙනස් කරන්න හදනවා කියන්නේ ගඟක් උඩට හරවන්න හදනවා. බුදුහාමුදුරුවත් හිතන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ හිතන්නේ සම්දි කන්ද ගාවට යනවා මිසක් කන්ද සම්දි ගාවට එන්නේ නැහැ. ඉතින් කන්දට බැල වැඩ නැහැ. අපිට කකුල් දෙකක් තියෙනවා. අපි ඒ වෙනුවට කරන්නේ බැයිද මම මෙතන කන්ද සම්බ මත ගාව කරා. මේක දොඹ කර තියනවාද? ගුරුත්වාකර්ෂණ විද්‍යුත් තියෙනවා. ඉතින් ඉතින් හැන්දෙන්ක පරිශන කරන්නේ කන්ද ගන්න සම්දි ගාවට. අපි දැන හිතන්න දැනට සියල්ල මඟ හැරලා තියෙනවා. බල බැරි හරිය මඟ හැරලා තියෙන්නේ අපි රුචිදයට ප්‍රිය කරනවා කියන්නේ සමස්තේ බ්‍රහ්මත මඟ හැරිලා වෙලා ඉවරයි. අපි දන්නේ නැති නේද? සාන්තරේ රුචිදේ අපිව මත් කරවන නිසා රුචිදේ අපිව වහයලා ගන්න නිසා මේ පොඩි කොටසකට බැඳලා ඉන්න බව අපි දන්නේ නැහැ. ඒ බැඳිච්ච දේ ඒ තරම් අපිට මැග්නටයිස් වෙනවා. නමුත් ඒකක් අල්ලනවා කියලා කියන්නේ දැන්නම සම්මතය අපි සමස්ත ප්‍රතික්ෂේප වෙලා අපි දැන් ඒක සමස්ත අපිට දොස් කිය කියන්නේ. දැනටම. ඒකට කරන්න දෙයක් නැහැ කොහොමද භාවනා කරාම නැත්නම් සිල් ගන්න නැත්නම් බෞද්ධ නම් නැතුණත් අපි සම එකකට ආදරය කරනවා කියන්නේ බෞද්ධ සමස්ත ප්‍රතික්ෂේප. දැන් අපිට කියන්නේ අසුරු කරන දේ දැන් එකක් අසුරු කරනවා. කාමයට තොරන් දෙන්න එපා කාමය. අරමුණ මම තෝරලා දෙන්නම්. ඔබත් එක්ක ගොයා නික්ෂේෂී අරමුණක් අරගෙන ඒකේ නාමයෙන් සියල්ල විස අයින් කරනවා. කොහොමද අයින් කරලා ඉන්නේ? අර අරමුණු කෙරේ මෙතෙක් කෙලෙසයක්. දැන් නික්ලිෂිදයක් කරනවා කරනවා. ඒක හිත කැමති නැහැ මේකට ගියයි කියලා. ඒක දැනගන්න. ආ නේදෝ තෙන්දේ ඉන්නේ කාය විවිධ චිත්ත විවිධ වැඩෙනවා. මේක මේ සමාජයේ හෝ තමගේ තාරාතිරම කිසිසේත්ම බලපන්නේ ප්‍රතිපදාව දන්නවනම් රත්ත්‍ච්ච පිටින් බටර් කෑල්ලක් කපනවා වගේ කාගෙන ආවේ ජොලියක් තියෙනවා. يعني මුළු ලෝකෙම අනිත් පැත්තට යද්දී මේක අරගෙන යනකොට කිසිම හුඟක්වත් වැඩින්නේ ප්‍රතිපදාව කරනවා බුදුහමසෝ කන තිනවා වගේ ඉඳගෙන hinaවි බුදුහමසොත් බදාගෙන ඉන්නවා ධර්මත් අරසාව ලැබෙනවා අනිත් සියල්ලම අනාගෙන කාගෙන වැටිගෙන නගරන ඒක ලොකු ආදර්ශයක් අපිට කියන්නේ නින්දාවක් නෙවෙයි පහත් කරන සැලකීමක් නෙවෙයි වැරදියට ගියොත් මෙන්න මේක වෙනවා කීමන්සර කිව්වට අහන්නේ නැහැ ඉල්ලගෙන පරිප්පෝ කාලා පෙන්නනවා අපිට පරිශන කළා පරිශන අපිට තේරෙනවා අනේ බුදුහාමුදුරුවෝ ධර්මයේ සංඥාකට දීලා තියෙන භාග නිසා අපි මේ පියාඹන පීඩක් කරනවා වගේ යනවා වදින්න නැතුව කිසිම අඩපාඩුවක් නැහැ. අනිවාර්යයෙන්ම උනේ නැත්නම් හරි වෙන්නේ නැහැ. ඒ කියන්නේ එක සැරේ හරි වෙන්න බෑ. එතකොට එයාට තේරෙන්නේ නැතිලු ගිය පාට වැඩිය මේ සැරේ අඩුවෙන් පහරනවා කියන එක තේරෙන්නේ නැහැ කියන උදාහරණ. එන්නේ අඩු වෙනවා. පළවෙනි සැරේ මම මෙයාත් එක්ක මෙයාලඟ වැරද්ද දැකලා මෙයාලඟ ගියනකොට සමායි ලොට කියන එදම බලාදෙත් ඔප් අරකම මේක කියලා බයින. හැබැයි එතකොට මෙයාගේ තරහ ටිකක් දුරු වෙච්ච බව එයාට තේරෙන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ. මට කරන්න තියෙන්නේ ආයෙසරක් එයා ගාවට යනවා මම පොට කිව්වා ඉන්න එපයි කියලා. කියලා ඈතතිය වයින්නවා. ඒක කියලා ආයෙත් දෙකක් කියනවා. තුන්වෙනි සැරේ විතර යනකොට තේරෙන්න පටන් ගන්නවා අර මුල් තුන හරි වෙහෙසකර වුණාට එන්නේ නෑ දැන් කරන්න දෙයක් නෑ. දැන් මම කුක්කෙක් වගේ යනවනේ. දැන් දැන් ගියාට පස්සේ යා ටික ටික ටික ටික එයත් හැදෙනවා. මාත් හැදෙනවා. ඒක නවට කිව්වට කියන්න බෑ. මේකෙදි හැරේ දෙසරේ තුන්සරේ කරන්න අපිට පෞරුෂත්වයක් නැහැ. අපි දන්නේ මෙච්චර මාතල මම මෙයාට හත්තාත් එයා කමන්න බෑ. ආයෙ මං යන්නේ නැහැ. මම බල්ලෙක් මට බෑ යන්නේ. අපි ඔලොමල වුණා. ඒකෝට ඇත්තටම අපි අමාරු වෙලේ කරලා ඉවරයි. ආනිසංසෙ විදිහින් හොඳයි. ඒක භාවනා කරන වැටෙනවා. භාවනා කරනකොට එපා වෙනවා. ඒක ස්වභාවිකයි. ඒක කරන හැම වෙලාවකම ශික්ෂාවක් කියලා හැම වෙලාවෙම අපි සෝදකමක් ඉගෙන ගන්නවා. ඒකේ ආනිසංස දෙනකොට කියලා දෙන්න බැරි තරම් ගැප් එකක් ඇති වෙනවා. ඒ මොල් ටිකයි ඇත්තටම යෝගාවචරයට අත දෙන්න ඕනේ අන්න ඒක. ඒ කියන්නේ මොනවාද කියන්නේ නැති කෙනෙකුට මාර්ගය එතනින් හරි ඒකට තමයි ඇත්තම නෑ සම්පූර්ණ හම්බයක් 100 100ක්ම හම්බයක් කියන්නේ මගේ කාර්ය කියලා ඒක තේරෙන්නේ නැහැ. තේරෙන එක මගේ එක කරගන්න එක කරන්න තියෙනවා. දැන් මේ තේරෙන එක මගේ සහෝදරයා. ඌ ඌ ඌ නම්මඩාල්. අපේ අපේ මිනිහා. බුදුන්සේ එමනේ කිව්වේ වංශ බැරි නෑ, කුලේ බැරි නෑ, ಜಾති බැරි නෑ. මම මෙතට ආපු එක කරන්න කිව්වා මම කිට්ටුවන්තම නෑ අයියා. මම ඒ කුඹුරු තමයි වපුරන්නේ. අනික කුඹුරු දෙයි නොසලකන්නේ. සරුදේ. ඒකට බුදුහමරණ බෑන ඔබ වහන්සේ ශිෂ්‍යයන් විතර කමුසෙන් සලකනවා. අනික් පිළිසුන්ට පහත් කරලා සලකනවා. නැත්නම් සලකන්නේ බුදුන්සේ ඇත්ත කතාව. මේක සරුපලෝනේ ඌනේ ආයේ ඌ ඇවිල්ලා තියෙන්නේ මම දාපු මේකට ඌ බැඳිලා ඉන්න තියෙන ඒ විදිහ තමයි මගේ නෑ. එමේ තමයි මගේ ධර්ම ඥාතිය. ඉතින් අපේ නෑව බනිනවා. ඒකට මේ අලුත් නෑව වාරන ඉතින් මම කියන ප්‍රශ්නයක් නෑ. ඕලන්ට ඕනක් එන්න පුළුවන්. හැබැයි එහාට තියෙන කොහොමද ගේම් එක දෙලා කරන්නේ. එනිසා බුදුහාමුදුරු කියන කෙන කන්දක් කොටපත් කරපු කංකනාවක් වගේ කියනවා ආලෝකේ කැමැති අය එනවා දැන් මේ දවස්වල ඇමරිකාවේ කරන රිසර්ච් වල ඒගොල්ලෝ පැහැදිලිවම පෙන්න දීලා තියෙනවා මෙතෙක් කරපු හැම රිසර්ච් එකකින්ම පැයක් භාවනා කරනකොට දෙකක් භාවනා කරන ආනිසංස ජනක ඒක මැනලා පෙන්නත හැකි. ඊට කිරණ මාර්ගේ දවසක් කරනකොට දෙකක්. දවස් 10ටදී 15ටදී ඒගොල්ලෝ මේ ගානින් පස්සේ පැහැදිලි වෙනසක් ඇති වෙනවා. ඒගොල්ලෝ ඒත් එන්න මුසුක්කු වෙනවා. මෙච්චර මේක නිකන් මේ ක්‍රමයේදී අය කෙනෙක් භාවනා කරන්නේ අය නොකරන්නේ අනිත් එක. අගල පරිශීනයක්වත් ඩිසයින් කරන්න බැහැ. මේක නිකන් දෙන මේ භාවනාතියේදී අය එක්කෙනෙක් මේකද එන්නේ අනිත් එක නොඑන්නේ. කියලා තන ඒකට ඒකට එක්ස්පෙරිමන්ට් එකක් ඩිසයින් කරන්න බැහැ. ඒක තමයි වැදගත්ම දේ. මේ නිකන් ඇටෝම් මේසේ අරලා තියෙනවා. හරි රණ්ඩු කර කර හම්බ කර කර කනවා. මේ අරිහත් ඇටෝම් මේසේ තේන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? ඉතින් බොලේ මම මොකද කරන්නේ? ඒකට බුදුන් වහන්සේ පෙට්‍රල් පිච්චුවේ නැහැ. හරව ගන්න ගියේ නැහැ. ඒක මිෂන් නෑ බුදුහාමුදුරුවෝ. දැනන වැඩි සරණ නැහැ. වෙදාගේ දක්ෂකම නෙවෙයි රෝගියාගේ දක්ෂකම. දක්ෂ වෙදායි කියලා කියන්නේ ලේසි රෝගී ටිකක් අල්ලා ගන්න එක දක්ෂ වෙදා. නෑ නෑ ඒ ඒ වෙදාගේ තියෙන දක්ෂම කියන්නේ ෆිල්ටර් කරන්න ඕනේ. හරියන ෂොට් එකට විතරයි ගන්න. කරපු ගමන් සාර්ථකත්වයේ 90ට පයින්නවා. ඒකට අනෙක් කට්ටිය එන්නම දැලුට් එක ගහනවා. ඒ කියනවා මේමයි මම මගේ ළඟ ෆිල්ටර් එකක් තියෙනවා. පුළුවන් නම් මේ මේ විදිහට වලින් සිටින් ඉඳින් කරපන් අර කරපන් මේ කරපන් කියලා එන්නේ ඉස්සෙල්ලා දෙන්න ඕනේ හොම්බෙන් යන්න දෙන්න. මේ තත්ත්වයටදී මම මම ප්‍රතිබල සාතික කරලා දෙන්න. එතකොට එතකොට හැම්බිලා ඉවරයි. 100ට ගණන් කොහොමද කපියන්නේ නැහැ. බුදුරජාණන් හම්බෙලා නිවන් දක්ම නැති අය ඉන්නවා. මොකද සර්වඥාන්ගේ ෆිල්ටරින් සිස්ටම් එකක් තියෙනවා. සීලේ දානවා. වාක්‍යනවා කියන්නේ මොනම යකාටවත් බෑ සිල්ලන් බුදුන්කට මට මට සබන් යටත් වෙන්න එපා. සීලයට යටත් වෙන්න. දැන් ලෝකේ තියෙන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන කරගෙන සීලේ නැතුව භාවනා උගන්වන්න හදනවා. එන්න හරියක් පිස්සු. එන හරියක් මානසික අසහනකාරයෝ අර ගුරුනාථගේ කේස් ගස් ගලවනවා. ඉතින් ගුරුනාථගේ අරගේ පව් හොදන්න හදනවා. ඌ ගුරුනාථගේ පව් උරන්න කරන උදේ ඉඳලා හැන්ද යනකම් ටෙන්ෂන්. දැන් මෙතන ඉන්නේ මම දාපු නීතියක් නේ. අපේ ලොකු සාංශ දාපු නීතියක් තියෙන්නේ. දැන් බුදුහාමුදුරු දාපු නීතිය. මෙන්න මේ ටික කැමැති නම් ගලවන්න. ඒ තීන්දුව ගන්න මිනිහා එතකොට මෙහෙන්න කරා. ඒ නිසා ගාසක තපම ගස මොන පෑතුමෙන් දැනේ. ආන අයිය පාන ආධාරෙන් දැනේ. මිනිහා නොමිනිහා යන කඩි හැරෙන්නේ අපි කොහෙද යන ඕන කෙනෙකුට භාවනා කරනකොට ඕන කෙනෙකුට එන්නේ කියලා එන්නෙම පිස්සු. ඔක්කොම අන්ජබදන්න. එනම් මම කෝ දැන් අපි මේ පිළිගන්න දාගෙන ඔෆිස් එකට ගත්තා ඔෆිස් එකේ කියලා දෙක කෙනෙක් උඩහට එන්න. ඉතින් කියනවා සාට ඔෆිස් එකේ ඇසිස්ටන්ට් බල්ලෝ නින් එනකොටම කඩාපැන්නේ ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් එතන බල්ලෝ දාන්න කරන්න බෑ ඉතින්. පුළුවන් නම් ෂේප් වෙලා වරේ ෂේප් වෙලා ආව කෙනා ෂුවර් මෙතෙන් එනකොට ඒකලත් වෙලා කතා නොකර ඉන්නවනම් ෂුවර් භාවනා කරනවා. භාවනා වෙලා. මේක ට්‍රැඩිෂන් එකේ කොට නැගෙන්නේ. ඔෆිස් එකේ කියන ඔය තරම් බැඳිලි සුවට හපන්න එපා. එහෙම කියලා ඒකට කියනවා. හැබැයි මේ නීති පද්ධතියෙන් පේනවා එතෙන්ට යනකොටම එයා කන්ඩිෂන් වෙලා එන්නේ නැත්නම් ඒකට යටත් වෙන්න කැමති කෙනා විතරයි ඉන්නේ. ඉතින් පාඩුවක් නෑ මොකද අපිට කොහොම කරලා සෙනග ඇතුලින් ඉන්නවද? මං කියන්නේ මේවා මේ නිදර්ශනයක් වෙන්නේ මෙහෙ. ඕන බෑ එනකොට හැම කෙනාම එන්න භාවනා කරන්න කියලා කියනවනම් ඉස්සන්ද අත ගැනීමක් කරන්න. ඒ තරම්ම අර හොලිඩේ කැම්ප්ස් හොයන. ඒවල් බහලෙත් වෙනකොට ඇවිල්ලා භාවනා කරන පිස්සු වෙන්නේ. ඒක අපිට කරදරයක් වෙන්නේ නැහැ. යම් කිසි මේ ධායකල දෙන දානයක් නේ ගවන්නේ. ඒකට සිල් ටිකවත් රකින්න ඕනේ. මම කියන පැහැදිලිවම මම සිල් ලකවෙන්නේ නෙවෙයි. මම දන්න හොඳටම සිල් කඩන එක වැඩි. දැන් සුද්ධ වංශෙම කියන මේ සිල් ටික රකින්න බැන්න මෙන්න එපා. මම නෙවෙයි කියන්නේ. ඔෆිස් එකේ ඉන්න පියන් කියන්නේ. කැමති නැහැ එකම වෙලා යන. ඉතින් ඒකෙන්ම අර ඒක සමත කරන්න පුළුවන් කියලා හිතන්නේ ඇමරිකාවේ. හිතන්නවත් බෑනේ. යක්ෂෙන්න කවදාකවත් සීලයක් ගැන හිතන්නේ බෑ. සීල කියලා කියන්නේ නොංජල්කමක් කියලා හිතන්නේ. ඉතින් අපිට ඇත්තටම බෞද්ධලා ඉගෙනුනට පස්සේ අපිට හිම සංඥා සංඥා දකින්න කොහොමද සංඥා දුසීරුමක් වෙන්න හැකිනේ. ආන්න ඒක විශාල ලාභයක්. හොඳයි අපි විනාඩි 30ක් විතර වගේ අරගෙන තියෙනවා සාකච්ඡාව සඳහා. ඒක තමයි අද පැත්තට මාත් පරිමයි කියලා. අපි ඊතාව කාටාදී දායකත්වය නැතිනේ ධර්ම දේශනාවේ පින්කමේ නිමාව සටහන් කරනවා. එත්පාවකාචගම්මේහි සම්බතං කුඤ්ඤ සම්පතං සබ්බේ දේවා නමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්පාවකාචගම්මේහි සම්බතං කුඤ්ඤ සම්පතං සබ්බේ භූතා නමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්පාවකාචගම්මේහි සම්බතං කුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සම්බ සම්පත්ති සිදෙන්නේ ආකාශත්තා චුම්මත්තා දේවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරංගක්ඛං සාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරංගක්ඛං දේශනං ආකාශත්තා චුම්මත්තා දේවානාගාමහිත්‍තිකා පුඤ්ඤත්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං හෝ ජාතිනං හෝතු සුඛිතා හොන්තු ජාතයෝ ඉදං හෝ ජාතිනං හෝතු සුඛිතා ඉදං හෝ ජාතිනං හෝතු සුඛිතා මිනා පුඤ්ඤ කම්මේන මාමේ වාල සමාගමෝ සතං සමාගමෝ හෝතු ආගමිකා පත්‍යා විනා පුඤ්ඤ කම්මේන මාමේ කාම සමාගමු සතං සමාගමු යාව නිස්සාර කෝපිය විනා පුඤ්ඤ කම්මේන මාමේ කාම සමාගමු සතං සමාගමු හෝතු යාව නිස්සාර කෝපිය සාදු සාදු